සතිය කතා කළා. එතකොට අන්තර්ගතය පිළිබඳව සාහිත්‍ය අධ්‍යයනය අද ඉඳලා අපි ආරම්භ අපි ගිය සතියේ මේ සූත්‍ර දේශනාව මහානිදාන සූත්‍ර දේශනාවේ පදනම සහ පසුබිම පිළිබඳව සාකච්ඡා කළා. කෙටියෙන් අපි ඒ සම්බන්ධයෙන් යමක් ආපහු මතක් කරගෙන අපි සූත්‍ර දේශනාව පිළිබඳව විමසීමට යොමු වෙමු. එතකොට කුරුරට කම්මාස ධම්ම කියන ප්‍රදේශයේදී තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ එතකොට ආනන්ද හාමුදුරුවන්ට ඇතිවෙච්ච විතර්කයක් මුල් කරගෙන එහෙම නැත්නම් පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් දේශනාව දේශනා කරනවා. එතකොට ආනන්ද කළා සංසාරයේ පුරුදුකම්මිතිව හිටපු ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අභෝපස්ථායකයන් වහන්සේ සිට බොහෝ කාලයක් ධර්මයේ දරාගෙන ධර්ම බාන්දාගාරකයන් වහන්සේ සිට කටයුතු කරපු මහත් විශාල ධර්මඥානයක් තිබිච්ච උත්තරමයන් වහන්සේ නම. එතකොට එබඳු උත්තරමයන් වහන්සේ නමකට ඇතිවෙච්ච පරිවිතර්කයක් සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් මේ පටිච්චසමුපාදය සම්බන්ධයෙන් ඇතිවෙච්ච අදහසක් සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාහිවං ආනන්දවච මාහිවං ආනන්දවච ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා මේ පටිච්ච සමුප්පාදය කියන එක ගැඹුරුයි ඒ වගේම ගැඹුරු දැකුම් නැත්තක්මයි මේ කියන පටිච්ච සමුප්පාදය පිළිබඳව තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි මිනිස්සු හරියට අර නූල් බෝලයක් වගේ පැටලිලා එහෙම නැත්නම් කුරුළු කූඩුවක් වගේ ගෙතිලා තන බිස්සක් වගේ එකට පැටලිලා මේ දුක් වූ සංසාරය නොඉක්මවන්නේ කියන කාරණාව පැහැදිලි කරලා එතෙන් සිට සූත්‍ර දේශනාවේ මේ හේතුප්‍රත්‍යාකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. එතකොට එහෙදිත් මූලික වශයෙන්ම මේ පටිච්ච සමුප්පාද කියන කොටස තමයි මූලික වශයෙන්ම අවධානයට ගන්නෙ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ තුලින් අරමුණ තමයි අර අපායන් දුක්ගතින් විනිපාතං සංසාරං නාතිවර්තති. මෙන්න මේ කියන පසුබිම තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මම අර පහුගියදී අපි සාකච්ඡා වාරයේදී සිහිපත් කළා බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ හැටියට තිබෙත් මේ ප්‍රශ්නයමයි මේ ජාති ජරා ආදි මරණ කියන කාරණා ටික සංසාරයේ ප්‍රවෘත්ති පැවැත්ම පිළිබඳව. එතකොට බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් උන්වහන්සේ අර ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා හැමදෙනාටම තේරුම් කරලා දෙන්න පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරෙත් මෙන්න මේ කියන කාරණාව विद्यमान වන ස්වરૂපය විද්‍යමාන වන වර්තමාන ඵලය තමයි ඔය ජරා මරණ කියන කාරණා. ඒ නිසා ජරා මරණ කියන කාරණා ටිකේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් එක්ක සාකච්ඡාවක ස්වරූපයෙන් මෙතනින් එහාට ඒ පටිච්ච සමුප්පාදයේ තියෙන ගැඹීරතාව පිළිබඳව එය මේ සංසාරයේ ප්‍රවෘත්ති පිණිස බලපාන ආකාරයේ නැත්නම් හේතු ප්‍රත්‍යාකාරයෙන් මේ ක්‍රියාවලිය නිර්මාණය වෙලා තියෙන ආකාරයත් පැහැදිලි කරලා ඉස්වෙනකේ පේන ඒ ඡේදයට අදාළව අපි අර්ථ සාකච්ඡා කළා. එතකොට කෙටියෙන් අවශ්‍ය දෙක තුනක විතරක් අපි අර්ථය ආපහු පැහැදිලි කරගත්තොත් යාව ගම්බීරෝ කියලා කියන්නේ අති ගම්බීරෝ කියන අදහස. ඒ කියන්නේ අතිශයින්ම ගැඹුරුයි කියලා කියන එක. පටිච්ච සමුප්පාදෝ යාව ගම්බීරෝ. පටිච්ච සමුප්පාදය අතිශයින්ම ගැඹුරුයි. ගම්බීරාව භාසෝ කියලා කියන්නේ ගැඹුරු වූ දැකීම ඇත්තේ කියන එක. ගම්බීරෝව දිස්සති. ගැඹුරු ආකාරයටම දක්නාලදී කියන එක. උත්තානක උත්තානකෝවිය. උත්තාන පුත්තානකෝවිය කියලා කියන්නේ අර නොගැඹුරු ඌවක් මෙන්. පහසු ඌවක් මෙන් ආයති. වැටහෙනවා කියන අදහස. ඊට පස්සේ තන්තාකුලක ජාතා කියලා කියන්නේ මේ තන්තන්දිය. ආකූලක ජාතා. මීයන් විසින් කපා දමා අවුල් කරන ලද රෙදි වියන්නකුගේ නූල් පන්දුවක් බඳුවා. කුල ගාන්තික ජාතා ඒ කුල නම් කුරුල්ලන් විසින් පක්ෂීන් විසින් සකස් කරන ලද කුරුළු කූඩුවක් වගේ. එහෙම නැත්නම් මුංජ බබ්බජ භූතා කියන අර මුංජ සහ බබ්බජ පබ්බජ කියන තන වර්ග දෙකක්. ඒ තන වර්ග වලින් සකස් කරපු රැහන් වගේ. එකට වෙලින්න පවතිනවා කියන අදහස තමයි ඒ ටිකේ තියෙන්නේ. අපේ 96 වෙනි අංකයේ ඉඳලා කතා කරගෙන යන් මෙතනදී අර ඔක්කොම එක හා සමානව වේදෙන උද්ෘතයන්හි අපි අර්ථ එක දිගටම සාකච්ඡා කරන්න අවශ්‍ය කරන්නේ නැහැ අපි එකක් විතරක් පැහැදිලි කරගනිමු පළවෙනි එක අත්ති ඉදප්පච්චයා ජරා මරණාන්ති ඉතිපුට්ඨේන සතා ආනන්ද අත්තිස්ස වචනීය. එතකොට මෙන්න මේ කියන කාරණාවද බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරලා දෙන කවුරු හරි කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහුවෝ. මොකක්ද අහන්නේ? ඉදප්පච්චා ජරා මරණං අත්ති කියලා. මෙතන ඉදප්පච්චයා කියලා කියන්නේ මේ ජරා මරණ කියන දෙකට. ඉමස්ස ජරා මරණස්ස පච්චයෝ ඉදප්පච්චයෝ. එතකොට ජරා මරණ කියන දෙකට යමක් ප්‍රත්‍ය වෙනවා නම් ඒකට කියනවා ඉදප්පච්චය කියලා. එතකොට මේ කියන ජරා මරණ දෙකට හේතුවක් තියනවාද කියලා. මේ කියන ජරා මරණ දෙකට යම්කිසි හේතුවක් අකස් වෙලා තියෙන්නේ. ඒ ධර්මතාවයක උත්පාදනය වෙලා තියෙන්නේ. එහි හේතුව කුමක තියනවද කියලා ප්‍රශ්නයක් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඉති කුට්ටේන මෙසේ විමසන ලද සතා කියලා කියන්නේ ප්‍රඥාවන්තයා විසින් මෙසේ විමසන ලද ප්‍රඥාවන්තයා විසින් අත්ථීති අත්ථීතිස්ස වචනීය අත්ති ඉති අස්ස වචනීය ඒ ප්‍රශ්නය අහපු කෙනාට හිමි තියනවා කියලා කියනවා ඒ කියන්නේ ජරා මරණ කියන දෙකට හේතුවක් තියනවද කියලා ඇහුවොත් ඒ හේතු ප්‍රත්‍යාකාරයට අනුව ගැළපිය හැකි මූල සාධකයක් මූල කාරණාවක් පෙන්වන්න පුළුවන් කියලා හුවොත් ඇත කියලා ප්‍රකාශ කළ යුතුයි. කිම්පච්චා ජරා මරණන්ති ඉතිචේ වදෙය. ඉතින් කුමක් ප්‍රත්‍ය කොටගෙන මේ ජරා මරණ දෙක තියෙනවද කියලා විස්තර කරනවා නම් පැහැදිලි කරනවා නම් එහෙම නැත්නම් කියනවා නම් ජාතිපච්චයා ජරා මරණන්ති ඉතිහාස වටගෙන ජාතිය හේතු කොටගෙන ජරා මරණ කියන දෙක වේයයි මෙසේ ඔහුට කිව යුතුය. එතකොට මේ කියන ප්‍රත්‍යාකාරයේදී ජරා මරණය කියන එක මුල්වට අරගෙන එතන ඉඳලා පල්ලෙහාට ගැඹුරට පුළුවන් තරම් ගැඹුරට අර මූල සාධකයක් දක්වා ප්‍රත්‍යාකාරයේ දක්වමින් යනවා. එතකොට අපි අර ගිය සතියේ ඔබ වහන්සේලාට අපි මෑණිවරුන්ට ඒ වගේම ශිෂ්‍ය පිරිසට මතක් කළා පටිච්ච සමුප්පාද දේශනාව කියනකොටම මතක් වෙන්නේ අර ද්වාදසාංග පටිච්ච සමුප්පාදය හැබැයි මේ ද්වාදසාංග පටිච්ච සමුප්පාද දේශනාවේ ඇතුළත් වෙන අවිජ්ජා සංකාර සහ සලායතන කියන අංග තුන මෙතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහම්දුරුත් එක්ක කරන සාකච්ඡාව තුළ ඇතුළත් කරලා නැහැ. එතකොට අන්න ඒක අපි විමසන්න ඕන කාරණාවක්. ඇයි අවිජ්ජා සංකාර ඒ වගේම සලායතන කියන මෙන්න මේ කියන කාරණා තුන. ඒ කියන්නේ මේ කියන ප්‍රත්‍යාකාරය තුළ ඇතුළත් වෙන මූලික ප්‍රත්‍යසාධක තුන මේ දේශනාවෙන් බැහැර වෙලා තියෙන්නේ අනවශ්‍යයි කියලා කල්පනා කරපු නිසාද එහෙම නැත්නම් ඒ කියන කාරණා වෙනත් ආකාරයෙන් මේ කියන දේශනාව තුළ සාකච්ඡාට ලක් වෙලා තියෙනවද කියන කාරණාව අවධානයට ගන්න ඕනේ. යම් අදහසක් ඔබ වහන්සේලාට හෝ අපි මෑණිවරුන්ට හෝ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මෙහෙමයි කියන එකක් අපි මේ සාකච්ඡාව කරගෙන යන අතරතුර ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නත් ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මේ කාරණා තුන මේ දේශනාවේදී අත්හැරලා තියෙනවද? එහෙම නැත්නම් මේ දේශනාවේදී අවශ්‍ය නැහැ කියලා කල්පනා කරලා තියෙනවද? එහෙම නැත්නම් වෙනත් ආකාරයකට ඉදිරිපත් වීම සිද්ධ වෙලා තියෙනවද කියන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරලා දෙනවා බුදුහාමුදුරුවෝ. එතකොට මේ ඉදප්පච්චය කියන වචනේ අදහස තමයි යමකට ඒ ඵලයට ඵලයට යම්කිසි හේතුවක් තියෙනවා නම්. එතකොට ජරා මරණ කියන දෙකට හේතුව වෙන්නේ ජරා මරණ කියන ඵලයට හේතුව වෙන්නේ ජාතිය කියන එකනේ. එතකොට මේ ජරා මරණ කියන දෙක පවතින්නේ ජාතිය කියන එක පදනම් කරගෙන. ඒ නිසා මේ ජරා මරණ කියන දෙකට ප්‍රත්‍ය වූවක් යමක් තියනවද කියලා ඇහුවොත් තියනවා කියලා ප්‍රඥාවන්තයා විසින් ඔහුට කිව යුතුයි කුමක් ප්‍රත්‍ය කොටගෙනද ජරා මරණ දෙක තියෙන්නේ කියලා කියනවා නම් ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණ දෙක තියෙන බව ප්‍රකාශ කළ යුතුයි. ඊළඟට ජා ප්‍රත්‍ය හැටියට පවතින්නේ භවය. භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය පවතින බව මෙසේ ඔහුට කිව යුතුයි. ඊළඟට භවය පවතින කුමක් පදනම් කරගෙනද කියන ප්‍රශ්නේ විමසුවොත් භවය පවතින්නේ උපාදානය ප්‍රත්‍ය කොටගෙන බව කිව යුතුයි. උපාදානය කුමක් පදනම් කොටගෙනද කුමක් ප්‍රත්‍ය කොටගෙන පවතින්නේ දැයි විමසුවොත් තණ්හාව ප්‍රත්‍ය කොටගෙන උපාදානයේ පවතින බව කිව යුතුයි. එතකොට තණ්හාව පවතින කුමක් ප්‍රත්‍ය කොටගෙනද කියලා විමසුවොත් වේදනාව. වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව පවතින බව ප්‍රකාශ කළ යුතුයි. ඊළඟට වේදනාව පවතින්නේ කුමක් පදනම් කොටගෙනද කියන ප්‍රශ්නේ විමසුවොත් ස්පර්ශය. පස්සේ පස්සේ ප්‍රත්‍ය කොටගෙන වේදනාව පවතින බව මෙසේ ඔහුට කිව යුතුයි. ඊළඟට පස්සය පවතින්නේ කුමක් පදනම් කරගෙනද කියලා ඇහුවොත් විමසුව නාම රූප ප්‍රත්‍ය කොටගෙන තමයි පස්සේ පවතින්නේ. ඊළඟට නාම රූප පවතින්නේ කුමක් පදනම් කරගෙනද කියන ප්‍රශ්නේ විමසුවොත් විඥානයේ ප්‍රත්‍ය කොටගෙන නාම රූපයේ පවතින බව ප්‍රකාශ කළ යුතුයි. ඊළඟට නාම රූපයේ පවතින්නේ කුමක් පදනම් කොටගෙනද කියන ප්‍රශ්නේදී විඥානය පදනම් කොටගෙන නාම රූපයේ පවතින බව කිව යුතුයි. එතකොට විඥානය කියන එක එක පැත්තකින් නාම රූප කියලා නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යක් වෙනවා. නාම රූප ධර්ම විඥාණයට ප්‍රත්‍යක් වෙනවා. එතකොට අන්‍යෝන්‍ය ප්‍රත්‍යෝපකාරීත්වයෙන් යුක්තව විඥාන නාම රූප කියන ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව විස්තර වෙනවා. ඊට යටින් තියෙනවා නම් අර අපි කියපු අර ද්වාදසාංග පටිච්චසමුපාදයේ ඇතුළත් වෙන අවිජ්ජා සහ සංඛාර කියන ප්‍රත්‍ය ධර්ම දෙක පිළිබඳව මෙහි සඳහන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ අනු 6 වෙනි 96 වෙනි අංකයේ යටතේ දක්වපු කොටසේ අර සාකච්ඡා ස්වරූපයෙන් ආනන්ද හඳුරවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ කියන යමක් මූලික කරගෙන මේක පවතින්නේ කුමක් මතද මේ කියන ධර්මතාව පවතින්නේ කුමක් මතද කියන ප්‍රශ්නේ යොමු කළොත් එතකොට මේ ප්‍රත්‍යක් මත පදනම පවතින බව කිව යුතුයි ඒ පදනම් කරගත ප්‍රත්‍ය කුමක්ද කියලා කියනවා නම් ඒ පදනම් කරගත ප්‍රත්‍ය අර ಜಾති භව ආදී වශයෙන් උපාදාන ආදී වශයෙන් දැක්විය යුතුයි කියන කාරණා බුදුරජාණන් වහන්සේ මේ කියන දේශනා කොටස තුල පැහැදිලි කරලා දෙනවා. එතකොට ඊට පස්සේ ඒ ප්‍රකාශ කරපු කොටසම බුදුහාමුදුරුවෝ උද්දේශයක් හැටියට. ඒ කියන්නේ කෙටියෙන් මාත්‍රකාස රූපයෙන් 97 වෙනි අංකෙදී පැහැදිලි කරලා දෙනවා. ඉතිකෝ ආනන්ද ආනන්ද මේ කියන ආකාරයට මේ අයුරින් නාම රූප පත්‍ය විඥානං නාම රූප ත්‍ත්වේ කොටගෙන විඥානය පවතිනවා. විඥානය ප්‍රත්‍ය කොටගෙන නාම රූප පවතිනවා. නාම රූප ප්‍රත්‍ය කොටගෙන ස්පර්ශය පවතිනවා. ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනාව පවතිනවා. වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව පවතිනවා. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන උපාදානය. උපාදානය ප්‍රත්‍ය කොටගෙන භවය. ජරා භවයෙන් ජාතිය. ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති. එතකොට ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස දෝමනස්ස උපායාස කියන මෙන්න මේ කියන කාරණය හටගනි ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සම්දේව හෝති කෙටියෙන්ම ප්‍රකාශ කරනවා නම් මේ කියන ආකාරයට මේ හුදු දුක් රැසෙහි සමුදය එහෙම නැත්නම් හට ගැනීම පහළ වීම සිද්ධ වෙනවා කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. එතකොට නාම රූප කියන එක මූල සාධකයේ හැටියට අරගෙන අර වර්තමාන ඵලය වෙන වර්තමානයේ विद्यमान ඵලය වෙන ජරා මරණ ආදී වූ වර්තමානයේ තුල අත්විඳින ධර්මතාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් මාත්‍රිකා හැටියට ඉදිරිපත් මාත්‍රිකා හැටියට ඉදිරිපත් කරපු මේ කාර්මාටිකම අර මුල ඉඳලා අගට නෙමෙයි නාම රූප කියන තැන ඉඳන් ජරා මරණ කියන තැනට නෙමෙයි ජරා මරණ කියන තැන ඉඳගෙන නාම රූපය දක්වා පැහැදිලි කිරීමක් එතනින් එහාට පටිච්චසමුප්පාද කියන මේ කොටස තුල සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මම හිතන්නේ 96 97 කියන අංක දෙක තුල අපි පැහැදිලි කරගත්ත කාරණා වහන්සේලාට ඊතරම්ම ගැටලුවක් නැතුව ඇති. මෙතනදී මම පොඩ්ඩක් වහන්සේලාගේ අවධානයට යොමු කරනවා. ඇයි අපි මේ අර මේ දේශනාව තුළ අවිද්‍යාව කියන ප්‍රත්‍ය ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැක්වීමක් සිද්ධ කරන්නේ නැත්තේ. කවුරු හරි කෙනෙක්ට අදහසක් අනිත් අයට බාධාවක් නොවන ආකාරයට මේ පිළිබඳව අසක් තියෙනවා නම් ඔබ වහන්සේට මම පොඩි අවස්ථාවක් දෙනවා අදහස ඉදිරිපත් කරන්න. එයි අවිද්‍යාව කියන කාරණාව අවිද්‍යාව කියන ප්‍රත්‍යය මේ තුල ඇතුළත් වෙලා නැති කියන. හරි. මම හිතන්නේ ඔබ වහන්සේලාට මේ ගැඹුරින් මේ සම්බන්ධව අවධානයක් යොමු වෙලා නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරය ගන්න අපි ආපහු මේ දේශනාව ආරම්භයට යනවා. දේශනාව ආරම්භයට යනවා. මොකක්ද මේ පටිච්ච සමුප්පාද දේශනාව සරලව හිතන්න එපා කියලා කියන්නේ ගැඹුරුව හිතන්න එපා කියලා කියන්නේ මේ කියන දර්ශනය නිසියාකාරයෙන් අවබෝධ කරගන්න තරම් අවශ්‍ය කරන ශක්තියක් ඒ පුද්ගලයා තුළ නැහැ කියන එකනේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් තුළ මේ කියන හේතුප්‍රත්‍යාකාරය පිළිබඳව වැටහීමක් නැත්නම් ඔහු යථාර්ථය දකින්න කෙනෙක් නෙමෙයි. එතකොට මේ පිළිබඳව යම්කිසි කෙනෙක් වැටහීමක් ඇති කරගත්තම ඔහු යථාර්ථය දැකපු කෙනෙක්. යථාර්ථය දැක්ක කියලා කියන්නේ ඔහු තුළ විද්‍යාව පවතිනවා කියන එක. විද්‍යාව පහළ වුණා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි විද්‍යාව උදපාදි විද්‍යාව පහළ වුණා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ කියන යථාර්ථය අපි දැන් අවිද්‍යාව කියන එකකින් අවිද්‍යාව කියන ධර්මතාවයෙන් පැහැදිලි කරගන්න අවිද්‍යාව කියලා කියන්නේ මේ පුද්ගලයාගේ මේ සංසාර ප්‍රවෘත්ති ක්‍රියාත්මක වීමේ එකම මූල සාධකය නෙවෙයිනේ අවිද්‍යාව කියන කාරණාවට ආසව කියන එක අන්‍යෝන්‍ය උපපත්‍යපකාරී ආසව නිසා අවිද්‍යාව පවතිනවා අවිද්‍යාව නිසා ආශ්‍රව පවතිනවා කියන කාරණාව සම්මාදිට්ඨි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සමාධිටි සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙන මේ පැහැදිලි කරලා දීලා තියෙනවා අවිද්‍යාව ආශ්‍රවයන්ටත් ආශ්‍රවය අවිද්‍යාවටත් පදනම් වෙනවා කියන කාරණා. එතකොට ආශ්‍රව කියලා කියන්නේ එතකොට ඒ කෙලෙස් ධර්ම. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? එක පැත්තකින් අර මේ සම්මා දිට්ඨි කියන තැන විග්‍රහ කරන දෙන තැන නිසි දැනීම නිසියාකාරයෙන් අවබෝධය කියන කාරණා පැහැදිලි කරලා දෙනකොට සම්මාසකතා සම්මාදිට්ඨි සහ චතුසත්‍ය සම්මාදිට්ඨි කියලා පැහැදිලි කරලා දෙනවා සම්මාදිට්ඨියේ කොයි කියන එක පැහැදිලි කරගන්න වෙන්නේ මේ උපාදාන කියන කාරණාවත් එක්ක. උපාදානය අර කාම, ditthi, සීලබ්බත සහ අත්වාද කියලා ආකාර හතරකින් උපාදාන කරගන්නවනේ. ඔය ditthi උපාදානයේ තුලට ඇතුළත් කරන්න පුළුවන් ඔය කම්මස්සකතා සම්මාදිට්ඨි දෘෂ්ටිය නැත්නම් කම්මාසක ඒ කර්මයේ කර්මඵලය පිළිබඳ විශ්වාස නොකරන ස්වභාවය පිළිබඳව අර මිත්‍යා දිට්ඨියට සම්බන්ධව පැහැදිලි කරගන්න පුළුවන් ඒ කාරණාව. එතකොට චතුසත්‍ය සම්මාදිට්ඨි කියලා කියන්නේ අර දුක්ඛේ අඥානං. දුක පිළිබඳව නොදන්නකම, දුක්ඛ සමුදය අඥානං, දුක හට ගැනීම, ඒ දුකේ හේතුව පිළිබඳ, දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ කිරීමේ මාර්ගය පිළිබඳව කියන මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදන්නකම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියටම කෙනෙක් අවබෝධ කරගත්තා නම් දුක කියන එක පරිඤ්ඤයයි. පිරිසිඳ දත යුතුයි. සමුදය කියන එක පහතබ්බයි. ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය කියන එක සත්‍චිකාතබ්බයි. සාක්ෂාත් කළ යුතුයි. මාර්ගය කියන එක භාවයේතබ්බයි වැඩි යුතුයි. මෙන්න මේ කියන එක අර මේ ද්වාදසාක් මේ 12 ආකාරයකට මේ කියන කාරණාව පැහැදිලි කරගත්තා නම් අවබෝධ කරගත්තා නම් එහෙම අවබෝධ කරගත්ත කෙනාට අපායන් දුක්ඛින් විනිපාතං සංසාරං කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි තමයි අර නූල් පඳුරක් වගේ පැටලිලා. ආත්ම සංකල්පය තුළ මමත්ව ග්‍රහණය තුළ සක්කාය දිට්ඨිය තුළ මිනිස්සු බොනු වෙලා පැටලිලා ඒ වර්තමානයේ තුල අත්විඳින කාරණාවන් තුලින්ම ජීවිතය පරිපූර්ණ තත්ත්වයට පත් කරගන්න උද්ගන්න උත්සාහය තුළ මේ කියන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි අර නූල් පන්දුවක් වගේ පැටලෙලා ඉන්නේ. එතකොට බුදුහාමුදුරන්ට මේ නිදර්ශන භාවිත කරන්න වෙන්නේ මේ සත්ව සමූහයා ඒ තරමටම මේ කියන අර ග්‍රහණයේ තියෙන වැඩිකම නිසාම පතලවාගෙන තමන්ගේ ජීවිතය තවත් සංසාර ගමන දිග්ගස්ස ගන්නවා. එතකොට අවිද්‍යාව කියලා ආයි මූල සාධකයකට එහෙමනම් යන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ අවිද්‍යාව කියන කාරණාව මෙතන අර මේ පටිච්චසමුපාදයේ පිළිබඳව නොදන්නවා කියන තැන. එහෙම නැත්නම් මේ හේතු ප්‍රත්‍යාකාර ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැති නිසා අර අනනුබෝධාපටි වේදානේ. අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ප්‍රතිවේධ කරගන්න බැරි වෙච්ච නිසා පැටලිලා ඉන්නවා කියලා කියනකොටම එතන අවිද්‍යාව ඒහා සම්බන්ධ වෙලා අර යථාර්ථයේ නොදැනීම කියන කාරණාව ඒ තුල සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපවර විද්‍යාවක් කියන මූල සාධකයක් කරා එහෙම නැත්නම් අර ආරම්භකව දැක්වෙන කාරණාවක් කරා යන්න අවශ්‍ය වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට ආනන්ද හම්සුරුවත් එක්ක කරන මේ දේශනාවද. ඒ නිසා විද්‍යාව කියන කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවිද්‍යාවම නිසා මේ සංසාරික දුක ඉක්මවන්නේ නැතුව නොදැනුවත්කම නිසාම අවබෝධයක් නැතිකම නිසාම මේ සාංශාරික ප්‍රවාහයට හසුව ඉන්න බව පැහැදිලි කරලා දීලා තියෙන නිසා මම හිතන්නේ වහන්සේට එතකොට බුදුමාලට පැහැදිලි වෙන්න ඇති දැන් මේ එතකොට අර අංග 9යිනේ මේ තුල තියෙන්නේ. එතකොට අවිද්‍යාව කියන අංගයක් මේ තුල ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියන කාරණාව මම හිතන්නේ ඔබ වහන්සේලාට ඒ පිළිබඳ වැටහීමක් ලැබෙන්නේ නැති කියලා. මේ 98 වෙනි එක පැහැදිලි කරගනිමු. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී පටිච්චසමුප්පාද දේශනාව පැහැදිලි කරලා දෙන්නේ අර පුද්ගල සංකල්පයේ මුලට අරගෙන නෙමෙයි. එහෙම නිශ්චිතව පවතින පුද්ගලයේ පැවැත්මක් පිළිබඳව බුදුදහම තුල අර පරමාර්ථමය වශයෙන් එහෙම පිළිගන්නේ නැහැ. සම්මුතිය තුළ පිහිටා ඉඳගෙන කටයුතු කරනකොට සත්වයේ පිළිබඳව පුද්ගලයේ පිළිබඳව ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. හැබැයි පරමාර්ථමය වශයෙන් ගන්නකොට ස්කන්ධ ධාතු ආයතන ආදී සමவாய පැවැත්මක් පිළිබඳව විතරයි අදහසක් ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙතනදිත් අර ජරා මරණ කියන දෙක ජාති ප්‍රත්‍ය හේතු මුල් කරගෙන පවතිනවා කියන කාරණාවදිත් අර පුද්ගලයා කියන අදහස මුලට අරගෙන නෙවෙයි මේ කියන කාරණාව පැහැදිලි කරන්නේ. අපිට 98 වෙනි උද්ෘතය පැහැදිලි කරගන්නකොට ඒ අදහස තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ජාතිපච්චය ජරා මරණන්ති ඉතිකෝපනේතං මුත්තං ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ යයි මෙසේ යමක් කියන ලදද ආනන්ද සදානන්ද ඉමිනාපේතම් පරියායේන වේදිතබ්බං යථා ජාතිපච්චය ජරාමං යම්සේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේද ආනන්ද ඒ මෙන්න මේ කියන ආකාරයෙන් දත යුතුය ජාතිච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං. මේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කියලා කියන්නේ සිළු ආකාරයෙන් කියන එක අතුවාවේ සඳහන් වෙන නිපාත පද හැටියට මේ කියන ප්‍රයෝගය භාවිත වෙලා තියෙන බව. සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිසිවෙක් කෙරෙහි කිම්හිචි. කිසි තැනෙකි. කිසි තැනෙකේ ಜಾති නාභවිස්ස. ಜಾතිය නැත්නම් ಜಾතිය නැත්නම් සියති නම් ඒ කෙසේද කියලා පැහැදිලි කරලා දෙනවා. දේවානං වා දේවත්තාය. දෙවියන්ගේ දේවත්වය පිණිස. එතකොට අන්න සත්වයේ පුද්ගලයෙක් කියන එකක් මෙතන මූලික අදහසක් නෑ. ඒ විතරයි මෙතනදී ඉදිරිපත් කරන්නේ ඒ ඒ જાතිය පිළිබඳව. එතකොට දෙවියන්ගේ දේවත්වය පිණිස. ඒ වගේම ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය. ගාන්ධර්වයන්ගේ ගාන්ධර්ව භාවය පිණිස. යක්ඛානං වා යක්ඛත්තාය යක්ෂයන්ගේ යක්ෂභාවය පිණිස භූතානං වා භූතත්තාය භූතයන්ගේ භූත භාවය පිණිස මනුස්සානං වා මනුස්සත්තාය මිනිසුන්ගේ මනුෂ්‍ය භාවය පිණිස සිව්පා චතුප්පදානං වා චතුප්පදත්තාය සිව්පාවන්ගේ සිව්පා භාවය පිණිස පක්ෂීනං වා පක්කිච්ඡාය පක්ෂීන්ගේ පක්ෂී භාවය පිණිස සරීසපානං සරීසපත්තාය සර්පයන්ගේ සර්පභාවයේ පිනිස මෙන්න මේ කියන කාරණාවන් පිනිස තේසං තේසංච ආනන්ද ආනන්ද ආනන්දය ඒ ඒ කියන සත්වයන්ගේ ඒ ඒ භාවය ඒ ඒ භවයේ ස්වභාවයේ වීම පිනිස ಜಾති නාම විස්ස ಜಾතිය කියලා කියන එකක් නොවේ නම් සබ්බසෝ ಜಾතියා අසති සියලු ආකාරයෙන් ජාතිය නැති කල්හි ජාති නිරෝධා ජාති නිරෝධයෙන් අපිනු ජරා මරණ පඤ්ඤායේත ජරා මරණ කියලා දෙකක් පැනවෙනවද නොහේතම් බන්තේ ස්වාමිනේස නොවේ තස්මාතිහ ආනන්ද ආනන්ද එනිසා ඒසේව හේතු ඒසේව නිදානං ඒසම් ජරා මරණස්ස යදිදං ජාති හේතුවයි එහෙම ජරා මරණයට නිදානයයි එහෙනම් ජරා මරණ කියන දෙක පවතින්නේ ජාතිය පවතින පවතිනව නම් විතරයි ජාතියේ ජරා මරණයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ කියන කාරණාව බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා එතකොට එතනදී අර පුද්ගලයෙක් සත්වයක් මූලික කරගෙන නෙවෙයි ඒ ඒ භවයන්හි කෙනෙක් උපත් ඒ කියන්නේ දෙවියන් අතරට එහෙනම් ගාන්ධර්මයන් යක්ෂයන් භූතයන් මිනිස්යන් අතරට මේ විදිහට ගිහිල්ලා ඒ උපතක් හිමි කරගෙන තියෙනවා නම් ඒ උපත ගෙන්නලා දීලා තියෙන නිසා තමයි ඒ ස්කන්ධයන්ගේ පහළවීම කන්ද જાතිය. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ හත ගැනීම කියන කාරණාව සිද්ධ වෙලා තියෙන නිසා තමයි ස්කන්ධයන්ගේ පංචස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙලා තියෙන නිසා තමයි පංචස්කන්ධ යම් පදනම් කොටගෙන තමයි ජරා මරණ කියන පැනවීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අවුදරනේ. ඔව්. මෙතන පරියාය කියන શબ્ද يعني පරියායේන කියලා දෙන්නේ ආකාරය කියන එකද? ඔව් ඔව් මේ කියන ආකාරය මේ කියන අයුරින් දැනගන්න අතර ජාතිපච්චයා ජරා මරණං කියලා බුදුරජාණන් වහන්සේ මුලින් යමක් දේශනා කරනවානේ. එතකොට ජාතිපච්චයා ජරා මරණං කියලා මෙසේ යමක් දේශනා කළා නම් යම්සේ ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණය සිද්ධ වෙනවද? ඒක මෙන්න මේ කියන ආකාරයෙන් දැනගන්න. ඔව් ආදර එතකොට මේකට ත්‍රිපිටකය හෝ ධර්මය කියන කැලලක දෙන්න එන්නේ නෑනේ. කියන්නේ අර්ථය මං කියන්නේ. අනේ ත්‍රිපිටකය හෝ අදහස් කරන්නේ එතන අවශ්‍ය කරන්නේ නැහැ. හේතුව මෙතන මේ කොහොමද බුදුරජාණන් වහන්සේ කියන ඒකෙන් තැනට අදාළව අනුකූලව වටහා ගත යුතුයි කියන එක. ඒ කියන්නේ පුද්ගලයාගේ ආවේ මානසික తত্ত্বය සහ ඒ ප්‍රස්තුතේ ඒ හැම දෙයකටම අදාළව තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ මෙතන පරයය කියලා කියන්නේ අර අර ජාතිපත් ජාතිපත්ින් ජරා මරණය වෙනවා කියන අර මුල් කරගත්ත කාරණා. ඒක මෙන්න මොකක්ද ආකාරය අර දේවානම් දේවත්තාය. දෙවියන්ගේ දේව භාවය තියෙනස. ගන්ධබ්බානම් වා ගන්ධබ්බත්තාය මේ ගාන්ධර්ව කියලා කියන්නේ මේ අර මේ මේ ගන්ධබ්බ යක්ක භූත කියලා කියන්නේ මේ අර සතරවරම් දේව රජ රජවරු. ඔව් ඒ සේනා පිරිස හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට ගන්ධබ්බේ ගන්ධබ්බ කියලා කියන්නේ එතකොට ධෘතරාෂ්ට කියලා කියන ඒ ඒ මහා රාජයාගේ පිරිවර. පිරිවර පිරිවරට කියනවා ගන්ධබ්බ කියලා. ඒ වගේම තමයි මේ භූත කියලා කියන්නේ මෙතන භූත කියලා කියන එකෙන් අදහස් කරන්නේ කුම්භ කුම්භාණ්ඩ කියන පිරිස. විරූල්හ විරුඩ විරුල්හ කියන ඒ සතර වරන් දෙව් හතර දෙනා අතරින් එක දෙව් රජ කෙනෙක් ඉන්නවා එයාගේ පිරිස. ඒ වගේම වෛශ්‍රවණ එතකොට ධෘතරාෂ්ට්‍ර විරුඩ විරුඩ වෛශ්‍රවණ කියන ඒ දෙව් රජගේ පිරිස තමයි යක්ෂ කියන නාමයෙන් හඳුන්වන්නේ. එතකොට මේ සතරවරන් දෙවිවරුන් අතරට හෝ එහෙම නැත්නම් මිනිස්සු සර්පාදී වශයෙන් අර අපි ඒ ಜಾති හැටියට හඳුන ගන්නවානේ ಜಾති. එතකොට ඒ ಜಾතියින්හි අර ස්කන්ධ පංච ස්කන්ධයන්ගේ පහළවීමනේ ඒ කන්ද ಜಾති. එතකොට ඒ කන්ද ಜಾතිය ඇති තැන තමයි හට ගැනීම ඇති කල්හි තමයි ජරා මරණ කියන දෙක පනවන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව පුද්ගලයෙක් මෙතනින් ගිහිල්ලා උපදිනවා. ඒ පුද්ගලයාගේ ජරා මරණ කියන සංකල්පාර පුද්ගල කියන සංකල්පය මුල් කරගෙන මෙතන පැහැදිලි කරලා දෙන්නේ. එතකොට දෙවියන්ගේ දේවත්වයේ පිණිස ගාන්ධර්වයන්ගේ ගාන්ධර්වයේ පිණිස ආදී වශයෙන් මෙන්න මේ කියන අයගේ ඒ ඒ භාවයේ වීම පිණිස ඒ ඒ தത്വයට පත්වීම සඳහා මූලික වෙන කාරණාව තමයි ජාතිය. ඒතකොට ජාතිය කියන එක නැත්තම් ජාති කියන කාරණාව නැත්තම් ජරා මරණ කියන එක පාන්නවන්න පුළුවන් කමක් නැහැ. ಜಾති කියලා කියන්නේ මොකද්ද? කතමාචාවසෝ ಜಾති, යාතේසන් තේසන් සත්තන, තමි තමි සත්තනිකායේ ಜಾති. සංජාති විභක්ති කන්දානම් පාතු බව ආයතනනම් පටිලාභෝ ආදි වශයෙන් පැහැදිලි කරනවා. අර ಜಾති සංජාති කියලා අර ඉපදීම මනාව පහළ වීම කියන එක අර සම්මුතිය තුල ඉඳගෙන පැහැදිලි කරනවා. කන්දහෝ ආයතනනම් පටිලාභෝ කියලා කියන්නේ අන්න පරමාර්ථ වශයෙන් පැහැදිලි කරලා දෙනවා මේ ಜಾතිය කියලා කියන්නේ ඉපදීම කියලා කියන්නේ මොකද්ද මේ ස්කන්ධයන්ගේ පහළවීම. කන්දානම් පාතු බව ස්කන්ධයන්ගේ පහළවීම ආයතනනම් පටිලාභෝ ආයතනයන්ගේ ප්‍රතිලාභය තමයි ಜಾති කියලා කියන්නේ. එතකොට ඒ ඒ ස්වභාවයට පත් කරන ස්කන්ධයන්ගේ පහළවීමක් ස්කන්ධ පරම්පරාවක් හට ගැනීමක් පැවැත්ම පිළිබඳව දක්වන්න බැරි නම් දැක්වෙන්නේ නැත්නම් අත් ජරා මරණ කියන මේ කියන ධර්මතාවන්ගේ පැනවීමක් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. හරි ඊළඟට ජරා මරණ දෙකට එහෙමනම් මෙන්න මේ කියන ජාතිය පදනම් වෙනවා නම් ජාතියට පදනම් වෙන්නේ මොකක්ද? අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ජාතියට පදනම් වෙන්නේ භවය කියන එක මුලින් පැහැදිලි කරලා දුන් ප්‍රකාශ කළා දේශනා කළා ඒක විස්තර කරලා දෙනවා. භවපච්චයා ජාති. භවපච්චයා ජාතිති තිකෝපනීතං උත්තර තදානන්ද ඉනාපේතං පරයායේන වේදිතප්පා. එතකොට භවප්‍රත්‍යයෙන් ජාති දෙයයි මෙසේ යමක් දේශනා කරන ලදද ආනන්ද යම්සේ බව ප්‍රත්‍යයෙන් ජාතිය වේද එය මෙන්න මේ කියන ආකාරයෙන් මේ අයුරින් දත යුතුය. එහෙනම් භවෝච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සබ්බේන සබ්බතා සබ්බං කස්සචි කිම්හිති. එතකොට මේ භවය කියන එක නැත්තම් කාම භව, රූප භව, අරූප භව. කාම භව, රූප භව, අරූප භව කියන මෙන්න මේ කියන භව තුන නැත්නම් සබ්බසෝ භවේ යසති භව නිරෝධා මේ සියලු ආකාරයෙන් භව නැති කලෙහි භව නිරෝධේ ජාතිය කියන පැනවීමක් කරන්න පුළුවන්ද? ජාතිය කියන කරන්නේ මේ මක්. ඒ කියන්නේ මේ කාම භව, රූප භව, අරූප භව කියලා මේ භවයක් නැත්නම්, භව නැත්නම් අ ජනේ ජාතිය කියන පැනවීමක් කරන්න පුළුවන්ද? එතකොට ආනන්ද හඳුරු පැහැදිලි කරනවා නොහේතම් බන්තේ ස්වාමිනී භාග්‍යවතුන් හසේ නොවේ ඒසේ නොවේ කියලා. ප්‍රශ්නාතිහානන්ද ඒසේ හේතු අනුබුදුහඳුරු පැහැදිලි කරනවා යදිදම් භවෝ යම් මේ භවයක් තියෙනවද? ඒ භවයට ජාතියම තමයි හේතුව. ජාතියම තමයි නිදානේ, ජාතියම තමයි හටගැනීම, ජාතියම තමයි ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට භවය භවය තමයි ජාතියට හේතුව. ජාතිය නෙවෙයි භවය යදිදම් භවය මේ භවයක් තියනවාද? එයම ජාතියට හේතුවයි. භවයම තමයි ජාතියට හේතුව නිදානය හට ගැනීම සහ ප්‍රත්‍ය භවට පත් වෙන. මෙන්න මේ භව කියන එකත් අපි ටිකක් පැහැදිලි කරගන්න ඕන දෙයක්. මේ භව කියන කාරණාව පැහැදිලි කරගත්තොත් ඔබ හිතට පුළුවන් අර අවිජ්ජාව වලට පස්සේ තියෙන සංඛාර කියන එක සංඛාර කියන தත්ත්වය නැති වෙලා තියෙන්නේ ඇයි එහෙම නැත්නම් ඒ පිළිබඳ අදහසක් මේ මහනිදාන සූත්‍ර දේශනාව උත්තරේ ඔව් දුක්ඛේ දුක්ඛේ පරිචිතෝ කියන්නේ මොකක්ද හඳුනනවා තනද්ද දුක්ඛේ දුක්ඛේ පරිචිතෝ කියන්නේ පැහැදිලි නෑ මට. දුක්ඛේ දුක්ඛේ පරිච්ඡය කියන්නේ කොතනද එහෙම සඳහනක් තියෙන්නේ? අපි මේ කතා කරපු උද්ෘතය තුල එහෙම කියතුමක් නැහැ නේද? අපි කතා කරමින් යන භවපච්චයා ಜಾති කියන කොටස. භවපච්චයා ಜಾති. එතකොට මේ භවය ප්‍රත්‍ය කොටගෙන ಜಾතිය වෙනවා භව කියලා කියන්නේ මොනවද? කාම භව, රූප භව, අරූප භව කියන මෙන්න මේ කියන භවත්‍රය බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට භවය කියන එක ආකාර දෙකක් තියෙනවා. භවයේ ආකාර දෙකක්. සම්ම භව සහ උප්පත්ති භව කියලා. බලේ ස්වરૂප ස්වභාව දෙකක් තියෙනවා කම්ම භව සහ උප්පත්ති භව කියලා. එතකොට කම්ම භව කියලා කියන්නේ මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර සහ අනිඤ්ඤාභි සංඛාර කියන මෙන්න මේ කියන සංඛාර. එතකොට සංඛාර කියන වචනයෙන් අපි හඳුනා ගන්නෙ මොකක්ද? සංඛාර කියලා කියන්නේ මොනවටද? ඔබ වහන්සේලා කාට හරි අදහසක් තියෙනවද? සම්පාදේ නම් පින්පව් නේද හඳුරු. 60 අවසරයි. අපි පණිතාන්නේ. අවසරයි. අපි හඳන්නේ අපි මේ පොඩ්ඩකට රැස්වීමකට යනවා. අපි පණ්ඩිත හඳුරන්ට මේ අවස්ථ එක දීලා යන්නද කමක් නැහැ. කමක් නැහැ මහත්තයා. එතකොට මම දේශනාවේ අවසානයේ මෙහින් ලොග් අවුට් වුණාම හරි නේද? ඇති අපි හඳන්නේ ඇති ඇති. එහෙමයි. හරි. අපි ඉක්මනින් එනවා අපි හඳන්නේ. තරක් වුණොත් බැරි වෙලාව. ආ හොඳයි. හොඳයි. හොඳයි. එහෙමයි. සංඛාර කියලා කියන්නේ වර පටිච්ච සමුප්පාදයට අදාළව ගත්තොත් හිම්පෞනේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මෙන්න මේ කියන සංස්කාර. එතකොට සාමාන්‍යයෙන් අර පරමාර්ථ ධර්මයේ තුල පිළිබඳ විග්‍රහ කරනකොට සංඛාර කියලා තව යෙදුමක් තියෙනවා මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත. දේවල් පිළිබඳව හඳුන්වා දීමට සංඛාර කියන වචනය ඒ යෙදුම ප්‍රයෝගයේ භාවිත වෙනවා. එතකොට සංඛාර කියලා අර අල්පප්‍රාණ කයන්න කායන්න යෙදුනොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අල්පප්‍රාණ වුණොත් සංඛාර කියලා කියන්නේ දැඩි කසල කියන අදහස තියෙනවා. එතකොට සංඛාරණයේ සංඛාර නිවර්ති යෙදුම වෙන්නේ භාවිතයේ අර උච්චාරණය විහිිතේ සංඛාර කියලා. එතකොට මෙතන අර සංඛාරවලට සංඛාරව නමින් හඳුනාගන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියන කාරණා. එතකොට මේ සංස්කාරම ජාතිය පිණිස ප්‍රත්‍ය වෙනවා. භවයේ හැටියට ප්‍රත්‍ය වෙනවා. එතකොට සංස්කාරම භවයේ හැටියට ජාතියට ප්‍රත්‍ය වෙන නිසා එතෙන්ද බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාව තුළදී එතකොට සංඛාර කියන ඒ සාධකයක් ඒ කියන කාරණාවක් මෙතනදී උපයෝගී කරගෙන ඉච්ඡන දේශනාවට මූලික කරගෙන නැහැ. මොකද ඒක අර භවය කියන එක තුලම දක්වන්න පුළුවන්. එතකොට සත්වයා එතකොට සිත, කය, වචනය කියන එතකොට මේ මූලික කරගෙන චේතනාව මුල් කොටගෙන චේතනාව සහිතව කර්ම රැස් කිරීමක් සිද්ධ කරනවා. එහෙම රැස් කරන කර්මම අනාගතේ විපාක දෙන්න අවශ්‍ය කරන ශක්තිය සකස් කර ගන්නවා. එතකොට ඒකට කියන්නේ අපි අර කම්මපත කියලා කියනවා. ඒ කියන්නේ අනාගතේ විපාක දිය යුතු භාවයට යම් කිසි කෙනෙක් කර්මයේ ෂය කළා නම් කර්මයේ ෂය කරපු කෙනාට ඊළඟට ආපහු භාවයක් සකස් කරලා දෙන්න බෑ. භාවයක් සකස් කරෙන්නේ නෑ. එතකොට කර්මයේ ෂය කරපු හැම කෙනෙකුටම භවය නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මතු ආපහු විපාක උප්පත්තියක් ලබා දීම සඳහා විපාක දීම වශයෙන් යම්කිසි කර්මයක් පුද්ගලයා තුළ සකස් වෙනවා නම් අනේ විපාක දීම වශයෙන් සකස් වෙන කර්මයට කම්ම භව කියලා තියෙනවා ඒ කියන්නේ අර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මෙන්න මේ කියන සංඛාර. එතකොට මෙන්න මේ කියන සංස්කාරයන්ගෙන් කිසියම් වූ සංස්කාරයක් මූලික කරගෙන පුත්‍රයාගේ උප්පත්තිය සකස් කරන දෙනවනම් උපත සකසා දෙනවා නම් ඒ කියන්නේ ජාතිය සකසා දෙනවා නම් අන්නේ ජාතිය සකසා දීමට පදනම් වෙන භවයට කාම භව, රූප භව, අරූප භව කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ කම්ම භවය නිසාම තමයි උපත්ති භවය සකස් වෙන්නේ. එතකොට මේ කම්ම භවය පවතිනවා නම් උපත්ති භවය සකස් වෙලා එන්නවා. එනිසා ඒ කම්මභාවයේ පදනම් කොටගෙන කම්මභාවයේ හේතු කොටගෙන උප්පත්ති භාවය සකස් වෙලා තියෙන නිසා එතකොට මේ භව කියන කාරණා තුළම අර කම්මභව උප්පත්ති භව කියන කාරණා භව ඒ කියන කාරණා දෙකම අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට කාම භව කියලා කියන්නේ කාම ලෝක 11න්නේ. කාම ලෝක. සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක හයත් කියන මේ කියන සත්ව භූමි 11 තල 11 කාම භව හැටියට ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක රූප භව හැටියටත් අරූපාවචර බ්‍රහ්ම ලෝක අරූප භව හැටියටත් ධර්මය තුල විග්‍රහ වෙනවා ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව සංඤී භව සංඤී භව නේව සංඤී නාසඤ්ඤී භව ආදී වශයෙන් සඳහන් කරන්නේ මේ කියන භවයන් පිළිබඳවමයි මේ කියන භවයන් පිළිබඳවමයි එතකොට ඒ පිළිබඳ සඳහන් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට දැන් පැහැදිලි භවය හේතු වෙනවා ජාතියට භවයේ ජාතියට හේතු වෙනවා. එතකොට ඒ භවයේ කියලා කියන්නේ මොකක්ද අර කාම රූප අරූප කියන මේ කියන භව. එතකොට මේ කියන භවය කියන සාධකයෙන් කොටගෙන ජාතිය කියන පැනවීම සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට අර සංඛාර කියන ප්‍රත්‍ය පිළිබඳව භාවිත නොවීම පිළිබඳව ගැටලුවක් අපිට මේ තුලින් විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට භවය කුමක් මතද පවතින කියන කාරණා බුදුහාමුදුරුවෝ උපාදාන පත්‍ය භවෝ උපාදානය කියලා කියන්නේ දැඩිව ගැනීම දල්හ ගහනන් දැඩි ග්‍රහණය දැඩිව අල්ලා ගැනීම. එතකොට මේ උපාදානය පදනම් කරගෙන භවය වෙනවා කියලා මෙසේ මේ යමක් දේශනා කරන ලදද යම්සේ උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ වේද එය මෙන්න මේ කියන ආකාරයෙන් දත යුතුයි කියලා ආනන්ද හඳුරන්ට පැහැදිලි කරලා දෙනවා. එතකොට උපාදානය කියලා කියන්නේ මොනවද මෙතන? කාම කාමපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදුපාදාන කියන මෙන්න මේ කියන උපාදාන හතර දැඩිව අල්ලා ගැනීම. ආදාන කියලා කියන්නේ ලං කරගන්නවා කියන එකනේ. ලං කරගන්නවා. එතකොට උපාදාන කියලා කියන්නේ හරියට අර ධර්මය තුල විස්තර කරන්නේ දැන් මේ සර්පයේ සතෙක් අල්ලගන්නේ ගිලිහියා නොදෙන ආකාරයට දැඩි ආකාරයෙන් අල්ලගන්න සර්පෙක් ඔය මීෙක් ගෙම්බෙක් වගේ සතෙක් අල්ලගත්තොත් ගිලිහින්නේ නැති වෙන තමයි අල්ලගන්නේ. අනේ වගේ පුද්ගලයා මොකද කරන්නේ? කාමය හෝ පංචකාමය හෝ දෘෂ්ටිවාද හෝ සීලවෘත හෝ අත්වාද කියන්නේ ඒ තමයි ඒසෝහමස්මි මම මගේ කියන සංකල්පයේ තුල හෝ අල්ලා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මේ අල්ලා ගැනීම තමයි අල්ලා ගැනීම තමයි කර්ම රැස් කිරීමට පදනම් වෙන්නේ බලය සකස් කරලා දෙීමට පදනම් වෙන්නේ. එතකොට කාමෝපාදාන කියලා කියන්නේ අර පංචකාම සම්පත්තියෙන් උපාදානය කරගැනීම. කාම කියලා කියන්නේ හොයනවා කියන එකනේ. ඊළඟට ditthුපාදාන කියලා කියන්නේ මේ අර මිත්‍යා දෘෂ්ටි. ආත්ම සංකල්පය පදනම් කරගෙන ඒ අය ඇත්තටම මේ දෘෂ්ටි උපාදානය කරගත්ත අය ආත්ම සංකල්පය තුල ගිලිලා ඉන්නවා සමහර කෙනෙක් ඒ තුල සදාචාරයේ ප්‍රතික්ෂේප කරනවා සමාජ යහපැවැත්ම વિશે පනවාගත්ත ඒ සදාචාර පද්ධතිය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙනවා මේ විකි උපාදාන තුල දසවත්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනනේ නැති දින්න පරිත්‍යාගයේ දීපුදේ ප්‍රතිඵලයක් නැත නත්ති ඉත්තං මහා බුද්ධ පූජාවන්ගේ ප්‍රයෝජනයක් නැහැ ඒ වගේ නත්ති හුතං කවුරු හරි කෙනෙක් ආරාධනා කළ ප්‍රතිග්‍රාහකයන් කැඳවලා ඒ අයට පරිත්‍යාගය කරන පුදන දේවල් වල ඵලයක් ප්‍රයෝජනයක් නේ ඒ වගේම සුඛ දුක්ඛතානං කම්මානං පලං විපාක හොඳ නරක කර්ම වල ප්‍රතිඵල නැහැ හැබැයි සමාජ සම්මතිය තුන හොඳ නරක දෙයක් තියෙනවා කියලා පැලින්මක් තියෙනවා කියලා තේයයි දන්නවා නමුත් ඒකේ ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එක ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඵල විපාකෝ. ඒ වගේම නත්ති අයං ලෝකෝ නත්ති පරෝලෝකෝ පරලෝව ජීවිත කෙනෙකුට මෙලවට ආපහු පැමිණීමක් නැහැ. මෙලොව ඉන්න කෙනෙකුට පරලොවට යෑමක් නැහැ. අම්මාට කරන කටයුතු වල තාත්තාට කරන කටයුතු වල එහෙම ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ඒ කියන්නේ සැලකුවා කියලා ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් නේ මේ ආදී වශයෙන් අර ඒ වාගෙන අතිසතෝපාතික භවයෙන් භවයට යන සත්වයක් නේ ඒ වගේම ධර්මයේ හරියට අවබෝධ කරගෙන තේරුම් කරගෙන විස්තර කරලා දුන්න කියලා ප්‍රකාශ කරපු කියන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණය මේ ලෝකයේ තුල නැහැ කියන අදහස තමයි ඔය මේ ditthi upadanaya කියලා කියන්නේ. එතකොට කාම උපාදාන, ditthi උපාදාන ඊට පස්සේ සීලබ්බත උපාදාන කියලා කියන්නේ නොමනා ආකාරයට ඒ කියන්නේ මිත්‍යා විශ්වාස තුළ පදනම් වෙලා කෙනෙක්ගේ විමුක්තිය සඳහා ඉවහල් වෙනවා කියලා අදහසින් පිළිපදින සීල ඒ වගේම වෘත කියන දේවල් සීලබ්බත හැටියට දක්වනවා. ඒ සීල් වෘත හැටියට දැඩිව ආදානග්‍රාහිතයෙන් වැළඳගෙන ඉන්න. එතකොට අත්වාද කියලා කියන්නේ මම මගේ කියන සක්කාය දිට්ඨිය පදනම් කොටගත්ත සංකල්ප. එතකොට මෙන්න මේ කියන මොකක් හරි කාරණාවක් කාම උපාදාන වේවා, ditth උපාදාන වේවා, සීලබ්බතු උපාදාන වේවා, අත්තවාද උපාදාන වේවා. මෙන්න මේ කියන උපාදාන තියෙනවා නම් පමණයි භවය කියන පැනවීම කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ කියන උපාදානයන්හි පැවැත්මක් නැත්නම් මේ කියන උපාදාන නැත්නම් සබ්බසෝ උපාදානයේ අසති. සියලු ආකාරයෙන් උපාදාන නැති කල්හි උපාදාන නිරෝධයෙන් භවය කියන පැනවීම තියෙනවද? නොහේතන් බන්ති. තස්මාතිහා ආනන්දේසේ විහිිත. එතකොට උපාදානයම තමයි භවයට හේතුව නිදානේ හට ගැනීම සහ ප්‍රත්‍යවේන් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට උපාදානීය භවයට පදනම් වෙනවා, භවයේ ජාතියට පදනම් වෙනවා, ජාතිය ජරා මරණ කියන මේ වර්තමානයේ තුල අපි අත්විඳින ඒ ධර්මතාවන්ට පදනම් වෙනවා. ඊළඟට උපාදානීය කුමක් මතද පවතින්නේ? උපාදානය පවතින්නේ තණ්හා පත්‍ය. තණ්හාව හේතු කොටගෙන තණ්හා ප්‍රත්‍ය කොටගෙන උපාදානය. තණ්හාව. නිසාම ඇති වෙනවා. එතකොට ඉතිකෝපණේතං උත්තං සදානන්ද ඉන්නාපේතං පරයායේන වේදිතබ්බං යථා තණ්හා පත්‍ය උපාදාන. තණ්හා ප්‍රත්‍යෙන් උපාදාන වෙනවා කියන එක මෙන්න මේ කියන ආකාරයට තේරුම් ගන්න කියලා බුදුහාඳුරු පැහැදිලි කරනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙන්න මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ කියන තණ්හාව නැත්නම් තණ්හාව නැති තැන උපාදානය කියන එක පනවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට තණ්හා පත්‍ය උපාදාන. එතකොට තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදේ ඒස පච්චේ උපාදානස්ස යදිදන් තණ්හා. තණ්හාව කියන එක එතකොට උපාදානයේට උපාදානයට හේතු වෙනවා. ඒතර තණ්හාව කියලා කියන්නේ මොකද්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා සහ පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන්නේ කියන ද්වාරහයෙන් ගන්නා වූ අරමුණුත් එක්ක ඇති කර එතකොට චක්කුද්්වාරයෙන් ඇති කර ගන්නවා එතකොට චක්කායතනය පදනම් කොටගෙන රූප තණ්හාව නිර්මාණය කර ගන්නවා ඒ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සව පස්සපච්චය වේදන වේදනාපච්චය තණ්හා එතකොට අසයි රූපයයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන මේ රූපය හඳුනා ගැනීම සිට ඇති එතකොට ඒත් එක්කම තින්නම් සංගති පස්සෝ මේ තුනෙහි එකතුව තුල ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශය තියෙන තැන විඳිනවා විඳීම ඇති වෙච්ච තැන තණ්හාව ඇති වෙනවා. එතකොට ඒ තණ්හාව උපාදාන කියන කාරණාවට පැහැදිලි කරලා තණ්හාව නිසා දුක්ඛ සංදයක්. මේ දුක්ඛ සමුදය ඇති වෙනවා. රූප තණ්හාව නිසා ඇති වෙනවා. ශබ්ද තණ්හාව නිසා දුක්ඛ සමුදය ඇති වෙනවා. ගන්ධ තණ්හාව නිසා දුක්ඛ සමුදය ඇති වෙනවා. රස දුක්ඛ සමුදය ඇති වෙනවා. ඒ වගේම පොට්ටබ්බ තණ්හාව සහ ධම්ම තණ්හාව නිසා මේ දුක්ඛ සමුදය කියන එක දුක්ඛ සමුදය කියන එක නිර්මාණය වෙනවා. එහෙමනම් උපාදානය කියන එක පදනම වෙන්නේ තණ්හාව කියන කාරණා. තණ්හාව. ඔව්. ඔව්. අන්තරවය කියන්නේ මොකද්ද? අන්තරාභවය කියන එක සංකල්පයක් නේ අන්තරාභව කියන සංකල්පය පිළිගන්නේ අර උපත් දෙකක් අතර අතර භවයක් කියනවා කියන අදහසනේ. නමුත් අර මූලික බුදු දේශනාව තුළ අපිට එහෙම අදහසක් ගන්න ඉඩක් නැහැ. මූලික බුදු දේශනාව තුළ පෙන්වත්නේ කෙනෙක්ගේ අර සුතියට පස්සේ පටිසන්ධිසිත පහළ වෙනවනේ. සුති පටිසන්ධිනේ. එතකොට සුතියට පස්සේ පටිසන්ධිය පහළ වෙනකොට ඒක කුසත් වලට බැහැ දැස ගැනීම. දැන් අපිට මෙතනින් අවසාන හරියට එනකොට ඒ කාරණාව පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ නිසා මේ අන්තරාභව කියන සංකල්පයට මේ අතර භවයක් පවතිනවා කියන සංකල්පයට ඒ කියන්නේ මූලික බුද්ධ දේශනාව තුළ එහෙම ඉඩක් නැහැ. ඒ කියන්නේ කොහේ කොහේ හරි එහෙම පරිපාලි එහෙම නැත්නම් කොතන හරි තැනක උපතක් එනකන් සුසුම කුසස් සකස් වෙනකන් කොහේ හරි තැනක අතර ඇඳලා ඉන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ අන්තරාභවය කියලා කියන එක හරියට ගත්තොත් කොහේ හරි ඔය කියන අදහසින් ගත්තොත් කොහේ හරි රටකට යන්න ඔන්ලාර කෙලින් ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැත්නම් කොහේ තැනකට ගිහිල්ලා ඊළඟ එතනින් බහලා ඊළඟ ෆ්ලයිට් එක වෙලා වෙනකන් අතර වෙලා ඉන්නවා වගේ. කියන්නේ මෙතනින් ගිහිල්ලා තකටාලා ඊළඟ භවයට යන ඒ අතර ඉස්සකසලා ඉන්නකන් අතර තැනක් තියෙනවා ගන්න ඉඩක් නැහැ. හාමුදුරනේ. හාමුදුරෝ. ඔව්. අර ඔය දැන් ඒ අභිධර්මයේ තියෙන හාමුදුරෝ කියන්නේ මේ ඔය චුතිචිත්තයෙන් පස්සේ ප්‍රතිසන්දි චිත්තේ ඉපදින එකට විරුද්ධව කතා කරන සමහරක් ඔය කට්ටිය කියනවා මේ කරණීයමිත සූත්‍රයේ තියෙන නේද සම්භවේසීවා කියන එක. අන්න ඒකට කියන්නේ එතන භූතාව සම්භවේසීවා කියලා කියන්නේ භූත කියලා කියන්නේ භූත කියලා කියන්නේ සංසාර ගමන නිමා කරපු කියන අදහස. ඒ කියන්නේ ලෙසම ප්‍රහීන කරපු ඒ කියන්නේ රහතන් වහන්සේලා එතන බුහුත කියලා කියන්නේ සම්භය සීවා කියලා කියන්නේ මේ කෙලෙසුන් ප්‍රහීන නොකරපු අය බුහතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්ත සුඛිත ආරිත්මන වහන්සේලා තමයි ඒ කියන්නේ සංසාරික දුක නැති නොකරපු එතකොට ඒ කියන කාරණාව වහන්සේට පැහැදිලි කර ගන්න පුළුවන් කර්මිත සූත්‍රයේ දේශනාවට අදාළ අටුවාවේ ඒ ඒ පාඨයට අදාළ අටුවා පාඨය පොඩ්ඩක් ඔබ වහන්සේලා විග්‍රහ කරගන්නකෝ. එතකොට ඔය ඒ සම්බන්ධයෙන් විමතියක් ඇති වෙනවා නම් ඒ විමතිය නැති කරගන්න පුළුවන් ඔබ වහන්සේලාට. එතන අර සම්භවයේසි කියලා කියන්නේ අර ඒ වගේ අර අන්තරාභව පිළිබඳ අදහසක් එතට එන්නේ එතන එහෙම මේ දේශනාව තුළ එහෙම ඉඩක් නැහැ. නෑ හරිද මාත් ධර්මයේ ගැන කතා කරනවා ඒත් මේ අර සමහර අය කියනවා මේකයි පොඩ්ඩ අහන්නන්ට ඒක කිව්වේ නේ. නෑ ඒ කියන්නේ අන්තරාභවය පිළිබඳව පසුකාලීනව යම් යම් ඔය මේ ආගමික ඒ කියන්නේ බුදුදහමත් විවිධ නිකායේ ගුරුකුල හැටියට ඔය තේරවාද මහායාන ආදී වශයෙන් උත්තර විභජනය වෙලා යනකොට ඒක සමහර කෙනෙක් ඒ අදහස තුළ ගොනු වෙලා තිනෝ සහ ඒ සම්බන්ධයෙන් පොත්පත් පවා ලියවිලා තියෙනවනේ. අන්තරාභවයේ එතකොට අන්තරභවය මහායාන එහෙම එකකට සම්බන්ධ හඳුන්නේ මහායාන ධර්මයකට මහායාන මහායානෙන් ආපු එකක්ද අන්තරභවය කියන එක? ඔව් අන්තරභවය කියන්නේ ඔව් ආන්දරනේ බුදුදහමේ ගුරුකුල බුදුදහමේ ගුරුකුල කීයක් තිබෙනවද? ගුරුකුල කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ඔබ වහන්සේ? බුදුහාමරගේ දහම බෙදලා කියපු හැටියට හැටියට ඔව් බුදුහාමරගේ දහම ඒ කොටස් කීයකටද ඒ කියන්නේ මුලින්ම මේ තේරාංගික ආදී වශයෙන් එතකොට මේ අටලොස් නිකායකට දැන් මේ කියනවනේ අටලොස් සමහර ඒවා දැන් අද වර්තමානයේ තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් ඊට පස්සේ කාලයක ඇති වෙච්ච ඔය වජ්‍රයාන වගේ අලුත් එහෙම ඒ පස්ස කාරණ පස්සෙච්ච ඒවා තියෙනවා. ඒ කියන්නේ සංගායන කරන කාලේ වෙනකොට නොතිබිච්ච ඒවා. ඒ කියන්නේ තුන්වෙනි ධර්ම සංගායනාව වගේ කාලේ වෙනකොට ඒ තිබිච්ච ඒ කියන ගුරුකුලයන් එහෙම නැත්නම් ඒ ධර්මයේ සම්බන්ධයෙන් ඇති කරගත්තම මතවාද සම්බන්ධයෙන් ඉදිරියට ගිය පැතම් කණ්ඩායම් අභාවයට ගිහිල්ලා තියෙනවා. එක වශයෙන්ම දෙකක් තියෙනවා තේරවාද සහ මහායාන. තේරවාද සහ මහායාන කියන මේ මේ තේරවාදයට කියන දක්තික බුදුදහම කියන්නේ දැන් දක්ුණු දිගට එහෙම ඉන්දියාවේ මේ අම අතගෙන ප්‍රබල වෙලා එතකොට සමාජගත වෙලා දකුණට මිහිදලා ආපු බුදුදහම එතකොට දකුණු දිග බුදුදහම තේරවාදයේ ඒ වගේම උතුරට විහිදලා ගිහින් එතනදිත් පදනම් කරගන්න මූලික වශයෙන් විමුක්තිය පිළිබඳව අදහසක් සංකල්පයක්. ඒ කියන්නේ උන්තරබෝධියම පිළිගන්නවද එහෙම නැත්නම් බුද්ධ කියන ඥානය විතරක්ම පිළිඅරගෙන ඒකෙන් බුද්ධ කියන ඥානයෙන්ම විතරක් විමුක්තිය පදනම් කරගන්නවද කියන කාරණාව එක ගැඹුරින් අධ්‍යයනයට ලක් විය යුතු කාරණාවක්. එතකොට මෙතන ඒ කියන්නේ මූලික දේශනාව තුළ අන්තරාභව කියන සංකල්ප වලට යන්න ඉඩක් නැහැ. අපිට මේක අවසානයේ දක්වා අර විඥාන නාම රූප කියන මේ දෙකේ අන්‍යන සම්බන්ධය පිළිබඳ පැහැදිලි කරගන්නකොට අපිට ඒ කියන කාරණාවන් ඔබවහන්සේලට නිරවුල් කර ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙතනදී අර මේ තණ්හාව කියන කාරණාව ඉතාමත්ම වැදගත් කාරණාවක්. තණ්හාව කියන එක අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානේති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානං පුරුසං පපංච සංඥා සංඛාර සම්දාචරන්ති අතීතාන ආගත පච්චුප්පන්නේස චක්විඤ්ඤේස රූපේස කියලා මදුපිණ්ඩක සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා මේ තණ්හාව කියන කාරණාව පුද්ගලයා මේ ප්‍රපංච සංකල්ප පුර්ණාරාගෙන මේ පංච ගුණ සංකල්ප ගුණ ගාගෙන සංකල්පපත් ජීවිතය හසුරුවා ගන්න ආකාරය පිළිබඳ ඊළඟට දැන් සූත්‍ර දේශනාවන් වලදී පෙන්වලා දෙනවා තණ්හා කියන එක දුක්ඛ සමුදය එතකොට දුක හටගැනීමේ හේතුව. දැන් ධම්සක් ප්‍රවතුන් සූත්‍ර දේශනාවේදී දුක්ඛ සමුදය හැටියට කාමතහාවම බුදුරජාණන් විස්තර කරලා දෙනවා. මෙතනදී මාත සමාජගත දුක විස්තර කරලා දෙන්න භාකාරයෙන් ප්‍රශ්නයකට පිළිතුරක් දුන්න කරන්නම තෝ සම වගේම සමාජගත දුක නිර්මාණය තණ්හා මූලික කරගෙන සමාජගත දුක නිර්මාණය වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න බුදුහාමුදුරුවෝ තණ්හාව කියන එක කියන ප්‍රත්‍යය එක පැත්තකින් අර හේතු ප්‍රත්‍ය ක්‍රියාවලියේ තණ්හාව කියන එක උපාදානයට ප්‍රත්‍ය වෙනවා කියලා පැහැදිලි කරලා දෙනවා වගේම වේදනාව නිසා තණ්හාව කියන එක නිර්මාණය වෙනවා කියන එක පැහැදිලි කරලා දෙනවා වගේම එතනින් එහාට තණ්හාව වේදනාව නිසා ඇති කරගන්න තණ්හාව සමාජගත දුක කොහොමද නිර්මාණය කරලා දෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙනවා ඒක අපි අර 103 වෙනි අංකයේ යටතේ තියෙන ඡේදයෙන් අපි ඒක පැහැදිලි කරගනිමු අපි 102 වෙනි එකට අවධානය යොමු කරොත් වේදනාපච්චය තණ්හා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙනවා කියලා මෙසේ යමක් දේශනා කළාද ඒ මෙන්න මේ කියන ආකාරයෙන් දැනගන්න කියලා දේශනා කරන මොනවාද චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා ගාන සංපස්සජා ජීවහා සංපස්සජා කාය සංපස්සජා මනෝ සංපස්සජා ය කියලා කියන්නේ හට ගන්නවා කියන එකනේ චක්කු චක්කු සංපස්සයෙන් හටගන්න වේදනාව චක්කු සංපස්සජා වේදනා සෝත සම්පර්ශයෙන් ඇතිවෙන වේදනාව සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් මේ කියන වේදනාව පැහැදිලි කරලා දෙනවා. ඒතකොට වේදනාව ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශය තුළ. ස්පර්ශය කියනලා දෙන්නේ කොහොමද? ඇස තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන තියෙනවා බාහිර ආයතන තියෙනවා. ආධ්‍යාත්මික ආයතන තමයි මේ ඇස කන දිව නාසය ශරීරය සහ මනස කියලා කියන්නේ. එතකොට බාහිර ආයතන මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මෙන්න මේ කියන දේවල්. එතකොට ඇසයි රූපයයි ගැටෙනවා. ඇස කියලා කියන එකෙන් අදහස් කරන්නේ චක්කු ප්‍රසාද රූපය. එතකොට මේ චක්කු විඥානය කියන සිත ඇති වෙන, ඒ කියන්නේ රූප හඳුනා ගන්න සිත ඇතිවීමට උපකාර වෙන ඇසේ තියෙනවා චක්කු ප්‍රසාදය කියලා ප්‍රසාද ප්‍රසාද රූපයක්. එතකොට ඒක හරියට අර කණ්ණාඩියකින් කණ්ණාඩියක් ළඟට ගියාම ඒ රූපය ඇදලා ගන්නවා වගේ චක්කු ප්‍රසාදය මගින් ඒ රූප සටහන ඇදලා ගන්නවා. එතකොට ඒ චක්කු ප්‍රසාදයයි බාහිරව තියෙන රූපයයි මේ කියන දෙක එකට ගැටෙනකොට චක්කු විඥානය ඒ රූපය හඳුනා ගැනීමේ සිත ඇති වෙනවා. ඊට පස්සේ තින්න සංගති පස්සෝ මේ තුනේ එකතුව ස්පර්ශයක් කරන සුඛ දුක්ඛ අදුක්කම සුඛ ආදී වශයෙන් එතකොට ඒ වින්දනයන්ට යොමු වෙනවා. එතකොට ඒ වින්දනය තුළ තමයි අපි තණ්හාව හැටියට ආසාව හැටියට ඇලීම හැටියට කැමැත්ත හැටියට යමක් ග්‍රහණය කරගන්නේ. ඒ නිසා අර ඉඳුරන් මගේ ඉඳුරන් මගෙන් ග්‍රහණය කරගන්න අරමුණ තුලින් ඇතිවන වේදනාව චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් හය ආකාරයකින් වේදනාව පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙන්න මේ කියන වේදනාව සිළු ආකාරයෙන්ම මේ කියන වේදනාව නැත්නම් වේදනාවේ Nirodhayen තණ්හාව කියන එකේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ. විඳින දේ අනුව තමයි තණ්හාව කියන එක ඇති කරගන්නේ. ඒ නිසා පැහැදිලි කරලා දෙනවා බුදුහාමුදුරුවෝ ඒසේව හේතු ඒතන් නිදානම් ඒසම්දේ ඒසපච්චයෝ තණ්හාය යද්දන් වේදන. යම් මේ වේදනාවක් වේද එයම තණ්හාවට හේතුව ප්‍රත්‍ය සමුදය නිදානයේ බවට පත් වෙනවා කියලා. ඊළඟට 113 වෙනි 103 වෙනි මේ අංකය ඉතාමත්ම වැදගත් මේ මේ උද්ෘතය ඔබ වහන්සේලා අර අර මූලික පටිච්චසමුප්පාද දේශනා පිළිබඳව මේ වාචෝද්ගත කරගන්නවා කියන මේ කියන ප්‍රකාශනයත් වාචෝද්ගත කරගන්න එක හොඳයි. ඉතිකෝපණීතං ආනන්ද වේදනම් පටිච්ච තණ්හා තණ්හම් පටිච්ච පරියේෂණ. පරියේෂණම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයෝ විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ පරිග්ගහම් පටිච්ච මච්චරියක් ආරක්කෝ ආරක්ෂාතිකරණං දණ්ඩාදාන සත්තාදාන කලහ විග්‍රහ විවාද තුවන් තුවන් පිරිසුඤ්ඤ මුසාවාදා අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ ඉතින් මෙන්න මේක තමයි අර වර්තමාන ජීවිතයත් එක්ක අපේ ජීවිතයත් එක්ක බැඳලා තියෙන කාරණා ටික එතකොට අපේ ජීවිතේ දුකයි කියලා කියනවා නම් හරි ජීවිතේ ප්‍රශ්න ගැටලු සංකීර්ණතා තියෙනවා නම් කියනවා නම් හරි මෙන්න මේ කියන ක්‍රියාවලිය තුල තමයි ඒක විස්තර කරගන්න ඕනේ. ඉතින් පුද්ගලයා පුද්ගලයන්ගේ කරාසිට වෙන්නේ සමාජයක් නිර්මාණය වෙන්නේ. එතකොට පුද්ගල ක්‍රියාකාරකම් සිතුම් පැතුම් තමයි එතකොට සාමූහිකව ක්‍රියාත්මක වෙනකොට සමාජික ක්‍රියාකාරකම් සිතුම් පැතුම් බවට පත් වෙන්නේ. එතකොට ඒ එකිනෙකාගේ ක්‍රියාවලිය එතකොට පෞද්ගලිකව ඒ පුද්ගලයා තුළ වගේම සමාජගතවක් මිනිස් අතර විවිධ අර්බුද ගැටලු ප්‍රශ්න නිර්මාණය කරලා දෙනවා. එතකොට ඒක විසඳ ගන්න එකක් අවශ්‍ය කරන කාරණාවක් නේ. එතකොට මේ හේතු ප්‍රතික්‍රියාවලිය තුලින් එතකොට කොහොමද මේ වර්තමාන ජීවිතය තුළ අපි අත්විඳින කාරණාවන් එක්කත් ගලපා දක්වන්නේ කොහොමද කියන එක. නැත්තම් මේ කාරණා පැහැදිලි කරගන්න බැරිනොත් එතනදී මිනිසා තුළ යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතනදී අර පැහැදිලි කරගෙන ආපු ක්‍රියාවලිය තුළම වෙනත් ප්‍රවේශයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ඒ කියන ක්‍රියාවලිය පැහැදිලි කරලා දෙනවා. එතකොට තණ්හාව මේ වට්ටමූල භූත පුරිම තණ්හා කියලා පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ වගේම සමුදාචාර තණ්හා. එතකොට මෙතන බුදුහාමුදුරු පැහැදිලි කරලා දෙන්නේ අර ඉස්සල්ලා පටිච්චසමුපාද දේශනාවට අනුව පැහැදිලි කරගෙන ආවේ අර සංසාර පැවැත්ම සඳහා මුල් වෙන. සසර පැවැත්ම සඳහා මුල් වෙලා එන ඒ තණ්හාවේ ප්‍රවෘත්ති පැවැත්ම පිළිබඳව. එතකොට මෙතනදී පෙන්වා දෙන්නේ සමුදාචාර තණ්හා ඒ කියන්නේ අර හැසිරීම අපේ පැවැත්ම ව්‍යවහාරය තුල ඒ තණ්හාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒකත් තණ්හා කොටස් දෙකකට බෙදන්න පුළුවන් එතනදී ඒසන තණ්හා සහ ඒසිත තණ්හා. දේවල් හොයනකොට හොයන්න යනකොට ඒ ඒ සෙවීම් වශයෙන් අපේ සිත් තුළ තණ්හාවක් ඇති වෙනවා. ඒ වගේම හොයා ඒ හොයලා හොයාගත් දේවල් පිළිබඳව ඒ තමන් එකතු පහතු කරගත දේවල් පිළිබඳවත් Tamange හිත තුළ තණ්හාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතනදී එහෙමනම් පැහැදිලි කරගන්න ඕනේ අර samudāchāra තණ්හා. samudāchāra තණ්හා කියලා කියන්නේ අර ව්‍යවහාරයේ තුල පැවැත්ම හැසිරීම ඒ ස්වභාවය තුල ක්‍රියාත්මක වෙන තණ්හාව කියන එක. එතකොට වේදනාව හේතු කොටගෙන තණ්හාව ඇති වෙනවා. ඒ කියන්නේ වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා පරිේෂණ සොයනවා. අරමුණු සොයනවා. රූපාදී අරමුණු සොයනවා. එතකොට පරිේශනම් පටිච්ච ලාභෝ පරිේශණය නිසා ලාභෝ ලැබීම ඒ වගේම ලාභම් පටිච්ච විනිච්චෝ ලැබෙන දේ එතකොට විනිශ්චය කරනවා එතකොට විනිශ්චය කරනවා එතකොට ඇති වෙනවා චන්ද්‍රාගය නිසා අජෝසාන බැස ගැනීම මම මගේ කියන සංකල්පයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා බැස ගැනීම නිසා අජෝසානන් පටිච්ච පරිග්‍රහ අයිති කර ගැනීම ඇති වෙනවා. දැඩි කොට ගන්නවා. ඒ වගේම පරිග්‍රහම් පටිච්ච මච්චකයන් ඒ දැඩි කොට ගැනීම තුළ මසුරු බව. මේ සම්පත් මටම විතරක් වුණා නේ. ඒවා කියන අදහසකින්නවා. එතකොට මේ මසුරුකමත් එක්ක ආරක්ෂාව. අඳු ඕනේ, දඬු මුකුරු ඕනේ, අවි ආයුධ ඕනේ. ඒ වගේම කලහ ඇති කර ගන්න ඕනේ, විවාද ගැටුම් ඇති කර ගන්න ඕනේ, විවාද ඇති කර ගන්න ඕනේ. ඒ වගේම එකිනෙකාට අමනාපය ඇති කරන පරුස වචන කතා කරන්න වෙනවා, කේලම් කියන්න වෙනවා, බොරු කියන්න වෙනවා. එතකොට මෙන්න මේ කියන විදිහට අනේකේ පාපක අක්ෂලා ධම්මා සම්භවಂತಿ නොඑක් පාපී අක්ෂර ධර්මියෝ හටගනිත් කියලා බුදුහාමුදුරු පැහැදිලි කරලා දෙනවා. එතකොට තණ්හාව අර සමුදාචාර වශයෙන් පවතින මේ තණ්හාවම පාප ධර්මයන් නොඑක් වූ අකුසල ධර්මයන් අපි තුල නිර්මාණය කරලා දෙන්න හේතුවක් බවට පත් වෙනවා. එතකොට දැන් මෙතනදීත් මේ කියන කාරණාව බුදුහාමුදුරු කෙටියෙන් උද්දේශ වශයෙන් ආනන්ද හාමුදුරුවන්ට පෙන්වලා දීලා ඒක නැවත පැහැදිලි කිරීමක් කරනවා ආයෙත් අරමේ. ආරක්ෂාව නිසා කොහොමද දඬු මුගුරු ගැනීම ආදී දේවල් සිද්ධ වෙන්නේ කියන තැන ඉඳගෙන අර මුලට ගමන් කිරීමක් බුදුහාමුදුරුව සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් මුකුත් ගැටලුවක් මම හිතන්නේ වහන්සේට නෑ නේද? නෑ නෑ හොඳයි බොහොම ස්තුතියි මේ අපේ 104 වෙනි අංකයට යම් ආරක්ෂාධිකරණ ආරක්ෂාව හේතු කොටගෙන ආරක්ෂා කරන කොටගෙන මූලික කොටගෙන දණ්ඩාදාන දඬු ගැනීම සත්‍රාදාන ආයුධ ගැනීම ඒ වගේම අ කරලහ කොලාහල ඇති කිරීම විග්‍රහ ඒ වගේම විරුද්ධකම් ඇතිවීම, විවාදම්, විවාද ඇතිවීම, තුවන් තුවන් තෝ නිසා අසකට ගැනීම තේසුඤ්ඤ කේලම් කීම මුසාවාදා බොරු කීම ආදී නොයෙක් පාපී අකුසල ධර්මියෝ ආරක්ෂාව හේතු කොටගෙන හටගනිද එයයි හටගනිත්තේ මෙසේ යමක් දේශනා කරන ලද්ද ආනන්ද එය මෙන්න මේ කියන ආකාරයෙන් දත යුතුය කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා යත ආරක්ඛාදා ආරක්ඛාදිකරණං දණ්ඩාදාන සත්තාදාන කලහ විග්‍රහ විවාද තුවන් තුවන් පීසුඤ්ඤ මුසාවාදා අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ආරක්කෝචහි ආනන්ද නාභවිස්ස මේ සියලුම ආකාරයෙන් කිසිවෙකු කෙරෙහි කිසි තැනකේ ආරක්ෂා කිරීම කියලා එකක් නැත්නම් ආරක්ෂා කිරීම කියලා එකක් නැත්නම් ඒ ආරක්ෂාව කියන එකේ Nirodhaය තුල දඬු මුගුරු ගැනීම කියන එකක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපිට ආරක්ෂා කර ගැනීම පිළිබඳව යම්කිසි අදහසක් විහිසක් නැත්නම් අර කියන තැනට යන්න ඕනේ නැහැ. දැන් සමාජගත වශයෙන් ගත්තොත් ඔය පංචශීලය මූලික සමාජික ප්‍රතිපදාවක් ඇටියට දක්වන්නෙත් ඒකනේ. ඒ කියන්නේ පංචශීල ප්‍රතිපදාව මූල සමාජය තුළ මුල් බැසගෙන තියෙනවා නම් අපිට ඉඩි අතුරු දාන්න, දොරවල් වහ ගන්න, එහෙම නැත්නම් උසට තාප්ප බැඳ ගන්න, ආදී වශයෙන් කැමරා හයි කරගන්න මේ ආදී වශයෙන් නොයෙක් වූ ක්‍රමවේදයන් අපිට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට ඒ විදිහට යන්න සිද්ධ වෙන්නේ ඇයි? ආරක්ෂාව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අර පංචශීල ප්‍රතිපදාවෙන් බැහැර වෙනකොට මිනිසා අනිකා එකිනෙකාගේ යහපත් ප්‍රවැත්ම පිණිස අභියෝගයි. තමයි තමන් කැමැත්තෙන් එකතු කරගත්ත දේවල් ආරක්ෂා කරන්නේ. එතකොට ඒ ආරක්ෂාව පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. එතකොට මේවා එකිනෙකාගේ අර තියෙන අයහපත් ක්‍රියාත්මක වීම තුලත් තුලත් මේකට යම්කිසි බලපෑමක් ඇති කරනවා. ඉතින් එකිනෙකා අවියවද අතට අරගෙන ධනමු ගුරු අතට අරගෙන පරස වචනින් බැනවතිමින් කේලාම් කියමින් බොරු කියමින් මේ ආදි වශයෙන් නරක විදිහට වචනය හසුරුවමින් මේ පාපී ධර්මයන්ට යොමු වෙන්න කියන කාරණාවට ආරක්ෂාව කියන කාරණාව මූලික හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට ආරක්ෂාව ඇති කරගන්න වෙන්නේ ඇයි? මච්චරියම්. මච්චරියම් පටිච්ච ආරක්කෝ. එතකොට මසුරුකම නිසා තමයි ආරක්ෂා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මසුරුකම කියලා කියන්නේ මොකක්ද? මේ සම්පත් මේ දේවල් මටම වේවා මේ දේවල් මට විතරක් හිමිවේවා මේ දේවල් අනිකෙකුට හිමි නොවේවා අයිති නොවේවා කියන මෙන්න මේ කියන අදහස. මේක තමන්ටම ඕනේ තමන්ගෙම තුලම තියාගන්න ඕනේ කියන මේ කියන අදහස ඇති වෙනකොට ඒක ආරක්ෂා කරගන්න ඕනේ කියලා දැඩි අදහසක් තමන් තුල එනවා. ඒ ආරක්ෂා කරගන්න ඕනේ කියලා දැඩි අදහසක් එනකොට ඒක මොන ක්‍රමයකින්ද? රහත් දැනගනින් හරි අඬ දොඩා ගන්න හරි මොකක් හරි ක්‍රමයකට ඒ ක්‍රියාමාර්ගයකට යන්න සිද්ධ වෙනවා. එතකොට ඒක කුසලයක්ද අකුසලයක්ද කියන සංකල්පයකට මිනිසයි වෙන්නේ නැහැ. මොකද අර ආරක්ෂාව කියන කාරණාව තුල කොන වෙලා ඉන්නවා. ආරක්ෂා කරගන්න ඕන වෙන්නේ. ඇයි? මේ දේවල් මටම වෙන්න ඕනේ, මගේම වෙන්න ඕනේ කියන මාතලම පවතින්න ඕනේ කියන අදහස තුළ ක්‍රියාත්මක වීම නිසා. එතකොට මෙන්න මේ කියන මසුරුකම කියන එක නැත්නම් ආරක්ෂාව කියන පැනවීමක් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒතර මාසරුකමම තමයි ආරක්ෂා කිරීම කියන එකේ නිදානේ එහෙම නැත්නම් හේතුව බවට ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට මසුරුකමට හේතුව මොකද්ද? පරිග්‍රහය. පරිග්‍රහය. දැඩිව අයිති කරගෙන අයිති කර ගැනීම. දැඩිව ගැනීම පරිග්‍රහ කියලා කියන්නේ ඒතකොට දැඩිව ගන්නවා. ඒ කියන්නේ අයිති කරගන්න. අයිති කරගත්ත නිසා තමයි මස්රුකම කියන එක ඇති වෙන්නේ. එතකොට අයිති කර ගැනීම කියලා එකක් නැත්නම් අයිති කර ගැනීම පරිග්‍රහය කියලා එකක් නැත්නම් මසරුකම කියන එක ඇති වෙන්නේ නැහැ. ඊළඟට මසරුකම මේ අයිති කර ගැනීම කියන එක ඇති වෙන්නේ ඇයි? අයිති කර ගැනීම වෙන්නේ ඇයි? අජ්ජෝසාන. අජ්ජෝසාන කියලා කියන්නේ බැසගෙන ඒ තුලට බැසගෙන ඒක ඒක මම ඒක මගේ කියන මෙන්න මේ කියන සංකල්පයට බැස ගැනීම. අජෝසාන. එතකොට මම මගේ කියන සංකල්පයට බැස ගැනීම නිසා මම මගේ කියලා සංකල්පයට බැසගත්තේ නැත්නම් අයිති කර ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අයිති කර ගැනීම කියන කාරණාවේ මූල සාධකයක් හැටියට මම මගේ කියන ඒ සංකල්පය දැඩි කොට ගැනීම ඒට බැස ගැනීම පෙන්වා දීලා තියෙනවා. එතකොට මේ බැස ගැනීම ඇති වෙන්නේ මොකක් නිසාද? චන්දරාගය නිසා. චන්දරාගය. ඒ කියන්නේ ඇලීම නිසා. ඇලෙන එකට ඇලෙන නිසා මම මගේ කියලා බැස ගන්නවා. එතකොට ඇලීමක් නැත්නම් මම මගේ කියලා බැස ගැනීමකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඇලීම එන කාරණාව නිසා මේ අජ්ජෝසානම් මම මගේ කියන බැස ගැනීමට පදනම් වෙනවා. ඊට පස්සේ ඒ චන්දරාගය ඇති වෙන්නේ මොකක් නිසාද? එතකොට ඒ ඇලීම කියන එක ඇති වෙන්නේ විනිශ්චය කරන නිසා. හොඳ නරක ආදී වශයෙන් කරන විනිශ්චය. එතකොට ඒ හොඳ නරක ආදී වශයෙන් කරන විනිශ්චය නිසා චන්දරාගය ඇති වෙනවා. විනිශ්චය කියන එක නැත්නම් චන්දරාගයේ පැවැත්මක් නැහැ. ඒ නිසා චන්දරාගය තියෙනවා කියලා කියන්නේ විනිශ්චය පදනම් කොටගෙන පවතින. එතකොට විනිශ්චය කරන්නේයි විනිශ්චය කරන්නේ හොඳ නරක වශයෙන් විමසන්නේයි හොඳ නරක වස් එතකොට මේ ඉන්ද්‍රයන්ගෙන් අපි හැමතිස්සෙම කරන්නේ අරමුණු ගැනීමනේ රූප එතකොට චක්කු ආදී ద్వාරයන්ගෙන් කරන්නේ රූප ආදී අරමුණු ග්‍රහණය කරගෙන. එතකොට ඒ අරමුණු ලැබෙන නිසා තමයි ලැබෙන අරමුණු තමයි හොඳ නරක වශයෙන් විනිශ්චය කරන්නේ. එතකොට ලැබෙන්නේ නැත්නම් අරමුණක් එතකොට විනිශ්චය කරන්න දෙයක් නැහැ. එතකොට ඒ ලැබෙන්නේ මොකක් නිසාද? ලාභය කියන එක තියෙන්නේ පරිේශණය නිසා. පරිේශනම් පටිච්ච ලාභෝ. හොයන නිසා. පරිේශනම් පටිච්ච ලාභෝ. හොයන නිසා ලැබීම කියන එක සිද්ධ වෙනවා. එතකොට හෙවීම කියලා එකක් නැත්නම් ලාභය කියලා එකක් නැහැ. එතකොට තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතනිදානං ඒසම්පි ඒසපච්චයෝ ලාභස්ස යදිදම් පරේසන. පරේසනාව නිසා ලාභය කියන එක පවතින. එතකොට පරේසණිය ඇති වෙන්නේ මොකක් නිසාද? පරේසණිය සිද්ධ වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නිසා. එතකොට තණ්හාව නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මිනිමේ කියන තණ්හාව නැත්නම් එතකොට සෙවීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතන් නිදානං ඒස සමුදය ඒසපච්චයෝ පරිේෂණාය යද්දන් තණ්හා. ඉමේ කෝ ආනන්ද ඉමේ ද්වේ ධම්මා ද්වයේන වේදනාය ඒක සමෝසරණා භවಂತಿ. එතකොට අනු බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරන ප්‍රකාශනයේ වැදගත් ඉතිකෝ ආනන්ද ආනන්ද මිසේ ඉමේ ද්වේ ධම්මා මේ කියන ධර්ම දෙක මේ කියන ධර්ම දෙක එතකොට සෙවීමට යම් මේ තණ්හාවක් මූලික වෙනවා නම් එතකොට ඒක ප්‍රත්‍ය හැටියට දක්වමින් මෙන්න මේ කියන කාරණා දෙකම වේදනාවේ එක සමෝසරණා භවಂತಿ වේදනාව කියන එක එකට කැටි වෙලා තියෙනවා කියන එක පැහැදිලි වේදනාව නිසා තමයි වේදනම් පටිච්ච තණ්හා. එතකොට මේ කියන අර අපි මුලින් කියපු සමුදාචාර තණ්හාව වේවා වටමුළු බුත ඒ තණ්හා වේවා මේ කියන තණ්හා දෙකම එකට බැඳලා තියෙන ගැට ගැහලා තියෙන වේදනාව කියන සාධකයේ තුලයි කියන එක තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට එක පැත්තකින් වේදනාව නිසා ඇති කරන තණ්හාව සංසාරය නිර්මාණය කරනවා අනිත් පැත්තෙන් ඒ කියන වේදනාවම ජීවිතය තුළ අත්විඳින අනේක විද කරදර බාධක විපත්ති වලට මූලික කරලා දෙනවා. එහෙමනම් ඔබ වහන්සේලා පැහැදිලි කරලා දෙන්න ඕනේ එක පැත්තකින් මේ වේදනාව කියන එක නිසා ඇති කරගන්න තණ්හාව වේදනාව නිසා ඇති කරගන්න තණ්හාව සමාජගත දුක්ගටේ කියන්නේ පුද්ගලයා පිටින දුක් නොමස්යන්ට බලපන්නේ කොහොමද? එහෙමනම් ඒ දුක්ඛ දෝමනස්යන් සමාජගත මේ අර්බුද නිර්මාණය වෙන්න බලපාන්නේ කොහොමද කියන එක පැත්තකින් පැහැදිලි කරගෙන ඒ අර්බුද निराකරණය කරනවා නම් ඒ අර්බුද निराකරණය කරගැනීමේ විසඳුම සකස් වෙන්නේ කොයි ආකාරයකද කියන එක මේ කියන අර සමාජගත මේ ජීවිතය තුළ මිනිස්සුත් එක්ක බැඳලා තියෙන ඒ දුක්ඛ පිළිබඳව කරන විග්‍රහයත් එක්ක වහන්සේලට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අර සංසාරික දුක්ඛ ප්‍රවාහය තත් වේදනාව මූලික කරගෙන තණ්හාව ඇති වෙනවා. ඒ වගේම මේ වේදනාව නිසා නැති කරගන්න තණ්හාව තුළ මිනිසා අනේක විද අරුද ජීවිතය තුළ නිර්මාණය කරගන්නවා. එතකොට ඔන්න කියන දෙආකාරයේ පසුබිම පිළිබඳවම වහන්සේලාට අවබෝධයක් පැවතිය යුතුයි. එතකොට ඒ සම්බන්ධයෙන් කොත් වහන්සේලාට පැහැදිලි කර ගැනීමක් තියෙනවද? හොඳයි මම හිතන්නේ එතකොට ඒ කාරණා පිළිබඳව ඔබ වහන්සේට එතකොට වන්න අර මූලික කාරණා පැහැදිලි කරගෙන අර සාංශාරික දුක පිළිබඳව පැහැදිලි කරගැනීමේ කාරණාවට ආපහු බුදුරජාණන් වහන්සේ යොමු වෙනවා පස්සපච්චා වේදනාති. පස්ස ප්‍රත්‍යයෙන් වේදනාව වෙනවා කියලා මේකේ අම්මා දේශනා කළා නම් මේ ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙන්නේ කොහොමද කියන එක මේ කින ආකාරයට පැහැදිලි කරගatiya යුතුයි. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, જીවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. කියන මෙන්න මේ කියන ස්පර්ශ හය නිසා තමයි ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනාව ඇති වෙන්නේ. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියලා තියෙනවා. ඒවා ස්පර්ශයට චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, જીවහා, කාය, මනෝ සංපස්ස කියලා කියනවා. ඒවයින් නැති වෙන වේදනාවට චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් වේදනාව පැහැදිලි කරලා දෙනවා. ඒතකොට මේවා ස්පර්ශය නිසා තමයි වේදනාව කියන එකක් ඇති වෙන්නේ. ඒතකොට ස්පර්ශය කියන ප්‍රත්‍ය පැනවීමකින් තොරව වේදනාව කියන ප්‍රත්‍ය පැනවීමක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට 114 නාම රූප පත්‍ය පස්සෝ නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ ස්පර්ශයේ වීයයි මෙසේ මේ යමක් වදාරන ලදද ආනන්ද යම්සේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශයේ වේද එය මෙන්න මේ කියන ආකාරයෙන් දත යුතුය. යේහි ආනන්ද ආකාරයේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි නාමකායස්ස පඤ්ඤප්ති හෝති. එතකොට මෙතන නාමකාය කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන එමනේ වේදනා සංඛාර වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එතකොට නාම රූප වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා නාම කාය සහ රූප කාය වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් එතකොට මෙතන නාම කාය කියලා කියන්නේ මොනවද වේදනා සංඥා සංකාර වේදනා සංඥා සංකාර පවතින විඥානයේ මත පදනම් කොට වෙන එකන විඥානයේ මූලික කරගන්නේ එතකොට මෙන්න මේ කියන නාමකායේ පැනවීමක් යම් ආකාරයකට සිද්ධ වෙනවද? ඒක අපි පැහැදිලි කරගන්න ඕන. අන්නේ සිද්ධ වෙන ආකාරය කියන තමයි බුදුරජාණන් වහන්සේ "යේහි ආකාරයේහි ලිංගයේහි නිමිත්තේහි උද්දේශයේහි" කියන වචන ඒ ප්‍රයෝග එතකොට බුදුරජාණන් වහන්සේ භාවිත කරලා තියෙනවා. එතකොට වේදනාවේ ස්වභාවය මොකක්ද? විඳිනවා කියන එකනේ. වේදිතාකාරය. ඒ වගේම වේදිතාකාර වේදිත ලිංග වේදිත නිමිත්ත ඒ වගේම වේදනා ලිංග මේ ආදි වශයෙන් අර වේදනාවේ ස්වභාවය තමයි විඳිනික. ඒ වගේම සංඥා ගත්තොත් සංජානනාකාර සංජානනය හඳුනා ගැනීම. ඒ වගේම සංඛාර ගත්තොත් චේතනා ආකාර. මෙන්න මේ කියන විදිහට රූප වේදනා මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ කියන හඳුනාදීන් කරලා තියෙන්නේ එකිනෙකා තුල තියෙන වෙනස්කම් අනුව. ඒ කියන්නේ එකිනෙක නාම ධර්මයේ ප්‍රකට වෙන ලක්ෂණයේ ස්වභාවය අනුව තමයි ඒ ඒ කියන ආකාරයට මේ නාම ධර්මයන්ගේ විභජනය සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්මයන්ට පොදු වෙච්ච යම් යම් කාරණා නැත්තම්. ඒ කියන්නේ ඒ ස්වභාව, ඒ හඳුනා ගැනීම, ඒ නම්, ඒ උදෙසීම් කියන දේවල් නැත්නම් රූපකායේ අදිවචන සම්පස්සෝ පඤ්ඤායේත. මේ රූපකායේ මුල් කරගෙන අදිවචන සම්පස්සය කියන එක පනවන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මෙතන අදිවචන සම්පස්ස කියන යෙදුම භාවිත කරලා තියෙන්නේ මනෝ සම්පස්ස කියන එක පැහැදිලි කරගන්න. එතකොට මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා නැත්නම් මේ රූපකයත් එක්ක සම්බන්ධ කරගෙන මනෝ සංස්පර්ශය මනෝ සංස්පර්ශය කියන එක පනවන්න පුළුවන්කමක් තියනවාද කියලා ආනන්ද හාමුදුරන්ගෙන් විමසන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා නොහිතම් බන්තේ එහෙම ඒසේ නොවේ කියන. ඊළඟට ඒහි ආකාරයේ ඒහි ලිංගෙහි ඒහි නිමිතෙහි ඒහි ಉದ್ದೇಶෙහි රූපකායස්ස පාණති හොදින. යම් ආකාරයකින් යම් ලිංගයකින් නිමිත්තකින් කියන හේතුවකින් යම් ಉದ್ದೇಶයකින් රූපකායේ පැනවීම සිද්ධ කරනවද අන්නේ කියන ස්වභාවය ඒ කියන ආකාරයේ නැත්නම් නාමකායේ පටිඝ සම්පස්සෝ පඤ්ඤායේත මේ නාමකායේ පටිඝ සම්පස්සය කියන එක පනවන්න පුළුවන් කමක් තියනවාද? එතකොට ඒ පටිඝ සම්පස්සය කියන එක පනවන්න පුළුවන් කමකුත් නැහැ. නාම රූප කියන මේ දෙකේ අන්නෝන්‍ය සම්බන්ධයක් නැත්නම් එතකොට නාම රූප කියන දෙක ස්පර්ශ මේ ප්‍රත්‍යෙන් ස්පර්ශය හටගන්නේ නැත්නම් එතකොට අර වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්වභාවයන් පදනම් වෙනවා මනෝ සංස්පර්ශය පැනවීමට. ඒ වගේම පටිඝ සංස්පර්ශය පැනවීමට රූපය කියන එක පදනම් වෙනවා. එතකොට මේ නාම රූප කියන දෙක තිබ්බොත් තමයි මනෝ සංපස්සය හෝ එහෙම නැත්නම් පටිඝ සංපස්සය පටිඝ කියලා කියන්නේ එතකොට ඒ ගැටීම කියන අදහසනේ. ඒ වස්තු ආරම්මන වස්තුන් සහ ආරම්මණයන්ගේ එකිනෙක ගැටීම. වස්තු ආරම්මණයන්ගේ එකිනෙක ගැටීම තමයි මෙතන පටිඝ කියලා කියන්නේ. මේ පටිඝය තුළ ඇති වෙන උනන් සංස්පර්ශයක්. එතකොට මේ සංස්පර්ශය පනවන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙතනදී තව කාරණාවක් අර සලායතන කියන කාරණාව පිළිබඳව සඳහන් වීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් අර නාම රූප කියන දෙකේම ඒ සලායතනයට අදාළ කරන කෘත්‍ය කාරණාව සිද්ධ වෙන. ඒත් ආයතන වලින් සිද්ධ කරලා දෙන්නේ ස්පර්ශය සකස් කරලා දෙන එකනේ. එතකොට මෙතනදී නාම රූප කියන දෙක තුල ඒ සලායතනයන්ගේ කාර්ය පිළිබඳව දැක්වෙන නිසා අර නාම රූප පත්‍ය සලායතනෝ සලායතන පත්‍ය පස්සෝ කියන සලායතන කියන කාරණාව පිළිබඳව විග්‍රහ කරන්නේ නැතුව පස්ස කියන පැහැදිලි කිරීමට බුදුරජාණන් වහන්සේ යොමු වෙලා තියෙනවා. ඊළඟට 115 විඥාන පත්‍යා නාම රූපං විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය වෙනවා කියලා මෙසේ යමක් දේශනා කළාද ආනන්ද එන්නේ මේ කියන ආකාරයට දැනගන්න ඕනේ කියලා කියනවා විඤ්ඤාණංච හි ආනන්ද මාතුකු මාතුකුච්චේස්මින් නෝක්කමිසත විඤ්ඤාණයක් මෞඛිස තුලට දැසගන්නේ නැපෙනකෝ නාම රූපං නාතිකුච්චේස්මින් සමුච්චේසත එතනවාද එතකොට මෙතන විඥානය කියලා කියන්නේ මොකද්ද? පටිසන්ධි විඥානය. ඒ කියන්නේ කෙනෙක් අභාවයටපත් වෙනකොට මරණයටපත් වෙනකොට කම්ම කම්ම නිමිති ගති නිමිති ආදී මේ නිමිති පහළ වෙනවා. එතකොට ඒ අනුසාරයෙන් ගන්න අරමුණක් තුලින් චුතිසිත ඇති වෙනවා. ඒ චුතිසිත අනුතුරුව පටිසන්ධි විඥානය පහළ වෙනවා. එතකොට මෙතන විඥානය කියන එකෙන් අදහස් කරන්නේ පටිසන්ධි විඥානය. පටිසන්ධි විඥානය කියන එක නැත්නම් අ පටිසන්ධි විඥානය නැත්නම් නාම රූපයන් ගේ පැනවීමක් සිද්ධ කරන්න පුළුවන්ද කියලා අහන්නේ. එතකොට විඥානයක් මව කුසක් තුළට බැසගන්නේ නැත්නම් නාම රූප කියන දෙක නාම රූප මව කුසක් තුළ වැඩෙන්න බෑ. එතකොට අර මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවානේ කාරණා තුනක එකතු වෙමින් සිද්ධ වෙන්නේ. මේ මව දරුගැබක් හට ගැනීමට සුදුසු ඒ කායික තත්ත්වයෙන් සම්පූර්ණ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ඍතු ගැන්විලා තියෙනවනේ. ඒ වගේම මෞපිය දෙදෙනා, ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ සංවාසය, ඒ වගේම අර විඥානීයක බැස ගැනීමක් කියන මෙන්න මේ කියන කාරණා තුන තුන තමයි ඒ දරුගබක් දරුවෙක් ඒ කුසක් තුළ වැඩි වීම කියන එක එහෙම නැත්නම් නාම රූප මව කුසක් තුළ වැඩි වීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැන් ආනන්ද හාමුදුරන්ගෙන් අහන්නේ ඒ විදිහට මව කුසක් තුළට ඒ කියන්නේ විඥානය බැස ගන්නෙ නැත්නම් නාම රූප කියන දෙක විඥානයේහි නාම රූප කියන දෙකම අවසත් තුළ වැඩෙනවද කියන. නොහේතම් බන්තේ ඒක සමුච්චිතද ඒතොට මිශ්‍රව පවතින කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ම්ම් නොහේතම් විඥානංච හි ආනන්ද මාතුකුච්චිස්මින් ඔක්කමිත්තා ඔක්කමිස්සත. ඒ කියන්නේ මව කුසක් තුළට බැසගෙන බැහැර යනවා. ඒ කියන්නේ අර ප්‍රතිසන්දේ විඥානයේ හැටියට බැසගෙන ඒ පවතින්නට අවශ්‍ය කරන හිස්වාදක තිබ්බේ නැත්නම් එතකොට යාපහු එය බැහැර වෙලා යනවා. බැහැර වෙලා යනවා. එතකොට ඒ දැසගත් විඥානය බැහැර වෙලා යනවා නම් ඒත් නාම රූප කියන කාරණා නාම රූප දෙකෙහි වැඩිම සඳහා මේ විහිවීම සඳහා මේ ඉදීම සඳහා කාරණා සකස් වෙලා එනවද කියන ප්‍රශ්නේ අහන්නේ. ඉතින් අර විඥානයක් මෞකසත් වලට බැසගෙන බැහැර යනවා නම් ඒත් ඔය කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම විඥානංචහි ආනන්ද දහරස්සේම සතෝ වොච්චිජ්ජිස්සත කුමාරකස්සව කුමාරිකයි පුංචි ලදරුවේ යහව ලදරිකගේ කාලෙදී ඒ විඥානයේ ඒ ප්‍රමාණයට ඒ කියන්නේ නාම රූප දෙක වැඩුණට පස්සේ විඥානයේ සිඳිල යනවන එතනින් එහාට ඒ නාම රූප කියන දෙක වැඩි දියුණු භාවයට පත් වෙනවද කියන කාරණාව තමයි අහන්නේ. ඒ කියන්නේ විඥානයක් මව කුසත් වලට බැසගත්තේ නැත්නම් නාම රූප දෙකේ ඇතිවීමක් වෙන්න බෑ. ඒ වගේම විඥානයන් මෞකසත්වයට බැසගෙන ශනිකින් අපහු බැහැර වෙලා යනවනම් ඒ පවතින තවශ්‍ය කරන හේතු සාධක නැතිවීම හේතුවෙන් බැහැර වෙලා යනවනම් එතනදිත් ඒ නාම රූප දෙකේ පැනවීමක් දක්වන්න පුළුවන් කමක් නැහැ ඒ වගේ මේ පුංචි දරුවෙක්ගේ අම්මාත්මකට වැඩුණට පස්සේ වැඩිච්ච අවස්ථාව තුල ඊට පස්සේ ඒ විඥානය පහ වෙලා යනවා නම් එතනින් එහාට ඒ නාම රූප කියන දෙකේ අභිවෘද්ධියක් වැඩිවීමක් සංවර්ධනයක් කියන එක වෙන පුළුවන් කමක් නැහැ. ඒ නිසා නාම රූප කියන දෙක පවතින්නේ විඥානයේ මත. ඒ නිසා බුදුහාඳුර පැහැදිලි කරලා දෙනවා විඥානයම තමයි නාම රූප කියන දෙකට හේතු වෙන්නේ කියලා. දැන් 11යි වෙලාව අපි තව එක කාරණාවක් විතරක් තියෙනවා මේ ප්‍රස්තුතයට අදාළව අපි ඒකත් සාකච්ඡා කරලා ඔබ වහන්සේලාටම හරි අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නම්. ඊළඟට නාම රූප පත්‍ය විඥාන. නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියලා මෙසේ මේ යමක් දේශනා කරන ලද්දට එය මෙන්න මේ කියන ආකාරයට දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විඥානංචහි ආනන්ද නාම රූපේ පතිත්තං නලබිස්ස. විඥානයේ මේ නාම රූප කියන දෙකේ පිහිටලා නැත්නම් නාම රූප දෙකෙහි පිහිටීමක් නැත්නම් අපිනකෝ ආයතින් ජරා මරණං දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේත එතකොට මත්ෙහි මේ ජාති ජරා මරණ දුක් රාශී පහළ වීමක් සිද්ධ වෙනවද? එතකොට මේ ජාති ජරා මරණ ආදී මේ දුක් රස ඇති වෙන්නේම විඥානයක් ඇවිල්ලා නාම රූප නාම රූපයන්හි ප්‍රතිෂ්ඨාව ලබන නිසාමයි. ඒ නිසා පැහැදිලි කරලා දෙනවා තස්මාතිහානන්ද ඉස්සෙල හේතු මේම තමයි කාරණාව. ඒසපච්චයෝ විඥානස්ය විදං නාම රූපං. මේ මේ නාම රූප ධර්ම වෙනවද? ඒ නාම රූප ධර්මම තමයි විඥාණයට පදනම් වෙන්නේ. ඒක නාම රූප පවතින තැන විඥාණය පවතිනවා. විඥාණය පවතින තැන නාම රූප ධර්ම පවතිනවා. මේ නිසා මේ දෙක අන්‍යෝන්‍ය සාපේක්ෂක වශයෙන් පවතිනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කරලා දෙනවා. එත්තාවත ආදිවචනපතෝ නිරුක්තිපතෝ පඤ්ඤාතිපතෝ පඤ්ඤාවචරං වත්තං වත්තති තත්තම් පඤ්ඤාපනාය එද්දන් නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතා පවත්තති මේ නාම රූප විඥාන කියන දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් යුක්තව මේ සංසාර දුක පැනවීම සඳහා වර්ත දුක පැනවීම සඳහා පදනම්ව පවතිනවා කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට ආනන්ද මහරහතන් ආනන්ද හාමුදුරුවෝ අර මුලින් ගත්ත පටිච්චසමුප්පේනික නොදෙමරුවක් හැටියට දැනෙනවා කියන කාරණාව ඒ එසේ තේරුම් නොගත යුතුයි කියන එක පැහැදිලි කරලා දෙන්න තමයි මේ අන්නෝන්‍ය ප්‍රත්‍යාකාරයෙන් අර ජාති ජරා ව්‍යාධි මරණ දුක නාම රූප විඥාන නාම රූප විඥාන කියන මෙන්න මේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය සහ සම්බන්ධයෙන් අනිකුත් ප්‍රත්‍යයන්ට හේතු සාධක වෙමින් සකස් වෙලා එන ආකාරය පැහැදිලි කරලා දීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අවසානට පැහැදිලි කරලා දෙනවා ඊතාවතා වත්තං වත්තති මේ සංසාර දුක වට්ට දුක කියන එක මේ නාම රූප විඥානයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයෙන් යුක්තව පවතිනවා කියන එක. ඒ කියන්නේ විඥානයක්ම උපසත් වලට දැස ගන්න අවශ්‍ය කරන සාධක නැති කරලා දැම්මනම් ඒ කියන්නේ කර්මාක්ෂය කළා නම් තණ්හාව නැති කළා නම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව හරියටම පැහැදිලිව අවබෝධ කරගත්තා නම් මතු ආපහු ඒ ජරා මරණ තත්ත්වයන්ට පමුණුවන නාම රූපයන්ගේ සකස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව බුදුහාමුදුරුවෝ ආනන්ද හඳුන්වන්ට මේ ප්‍රස්තුතයට අදාළව පැහැදිලි කරලා දෙනවා. හොඳයි අපිට අද තියෙන කාල වේලාවන්ට එක්ක මේ කියන කාරණා ටික විතරයි පැහැදිලි කරගන්න තියෙන්නේ අත්පඤ්ඤත්ති නත්පඤ්ඤත්ති අත් සමන මේ කියන ප්‍රස්තුතයන් එක්ක බැලිච්ච කාරණා ටික පැහැදිලි කරගෙන අපිට තුන්වෙනි දේශනාවෙන් මාවෙනකොට මහනිදාන සූත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා ලක් කරලා අවසන් කරන්න පුළුවන්. ඒක ඔබ වහන්සේලාගේ යතේ තමයි කලිත කාර්යය තියෙන්නේ. දැන් මේ දක්වා කතා කරපු ඒ කොටස් වලත් ලබන සතියට කතා කරන බලාපොරොත්තු වෙන කොටස්වලත් පදගතාර්ථ වහන්සේලා හොඳට බලන්න මම මේ සූත්‍රය කතා කරලා ඉවරනාට පස්සේ ඒ සමහර ඒ පදවලට අදාළ අටුවාවේ තියෙන විග්‍රහ එහෙම නැත්නම් ඒවා අර්ථකථනය වෙලා තියෙන ආකාරය පිළිබඳව සකස් කරලා අර බහුගිය සතියේ උපයෝගී කරගත්ත ඒ ප්‍රසන්ටේෂන් එක මම ඔබ වහන්සේලාට ලබන සතියේ මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ ලබා දෙන්න කටයුතු කරනවා හොඳ දැන් ඔබ වහන්සේලාට අවස්ථාව තියෙනවා මොන හරි විමසන්න. අන්නේ අර එක්තාවතා නිරුක්තක කියලා හඳුනන අවසන් කරේ. ඔව්. ආමනේ ටික පොඩ්ඩක් අය පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් ඒ කියන්නේ මේ අධිවචනපත නිරුක්තිපත පඤ්ඤාතිපත කියලා කියන්නේ මේ ඔක්කොම අර මිමි කියන ආකාරයට පැනමින් සිද්ධ කරනවා කියලා. ඒ කියන්නේ අර මේ නාම රූප විඥාන කියන මේ පැනවීම නැත්තම් ජාති ජරා ව්‍යාධි මරණ කියලා මේ අපි අනවාගත්ත පැනවීම තියෙනවානේ. එතකොට මේ පැනවීම සියල්ලක්ම තියෙන්නේ මේ නාම රූප කියන දෙකේ අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවත් එක්කයි කියන එකයි බුදුහාඳුරු පැහැදිලි කරලා දෙන්නේ. මෙතන අර ඒ අර මේ අදිවචනපත නිරුක්තිපත පඤ්ඤාතිපත කියන මේ ව්‍යවහාරයන් මේ සියල්ලක්ම භාවිත කරලා දෙන්නේ ඒ කියන්නේ අදිවචනයක් කියලා කියන්නේ දෙයක්කට ව්‍යවහාර කරන භාවිත කරන නමක්නේ. එතකොට අර කියපෝ ඔය ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේ කියන චුති උපජ්ජ ඉපදීම කියලා කියන්නේ මෙන්න මේ කියන මේ පැනවීම මේ නාමකරණය. එතකොට මේ ඒවෙන් අදහස් ප්‍රකාශ කිසි අර්ථයක් කිස්මතු කරලා දෙනවනේ. ඒ කියන නිරුක්තිපත. ඒවා ඒවා යම්කිසි පැනවීමක් තියෙනවනේ. ඒ වචනත් එක්ක බැඳිච්ච පැනවීමක් මෙන්න මේ කියන පඤ්ඤා පඤ්ඤාතිපත. කියන්නේ මෙන්න මේ කියන කරුණාවන් ඒ තුලයි පවතින මේ නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තුලයි පවතින කියන එක තමයි පැහැදිලි. කියන්නේ අපි සංකල්ප ඒ කියන්නේ අර්ථකතන ඒ කියන්නේ ඒවට මුහු කරලා ඒ තුලින් හඳුනා ගන්න අර්ථයක් තියෙනවා. ඒ අර්ථයන්ට අනුකූලව අපි කරපු නාමකරණ පැනවීම ව්‍යවහාර භාවිත දිනවා. එතකොට මේ නාමකරණ ව්‍යවහාර පැනවීම භාවිත මේ කියන මේ සියල්ලක්ම පවතින්නේ ඒ නාම රූප විඥාන මේ මේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය සහසම්බන්ධතාව මත කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී ආනන්ද හඳුනනට පැහැදිලි කරලා දෙන්නේ මොකද මේ සියලුම ව්‍යවහාරයන් කරනමින් අපේ ස්වરૂපයන්ට අනුකූලව සකස් කරගත්ත ඒවා. ඒ සකස් කරගත්ත පැනමින් පවතින්නේ මෙන්න මේ කියන සහසම්බන්ධතාවයක කියන එක තමයි අවසානට ආරණියේ. වත්ත කියලා කියන්නේ සසර කියන එකනේ. සංසාරයේ පවතිනවා නම් එතකොට මේ සංසාරයේ කියන පැනවීමත් මේකෙන් සියල්ලක්ම සිද්ධ කරන්න පුළුවන් කම තියෙන සිද්ධ වෙන්නේ ඒ කියන ආකාරයට කියන එක තමයි පැහැදිලි කරන්නේ. පැහැදිලි තෙරුවන් සරණයි සම්මානස. මේ සම්මානස අපිට කරන්ට් එක තිබ්බේ නැතෝ ඔෆ්ලයින් ගියා. පැහැදිලි කිරීම ආරම්භ කරන්න පටන් ගත්ත වෙලාවේ මම මැද හරිය ඉඳලා සම්බන්ධ වුණේ. මට මේ පොඩ්ඩක් කියන්න සම්මානස මේ මේක සාකච්ඡා කළ කරුණු අතර මේ මම අහගෙන හිටිය කරුණු දෙකක් ප්‍රදාන කරලා ඒ අතර ඒ ප්‍රධාන කරුණු දෙකට අනුකූල පිළිතුරු සපයන්න කියන කතාවක් මට ඇහුණා. පොඩ්ඩක් මට ඒ සම්බන්ධ කිරීම. ඒ කියන්නේ මෙතනදී අර මේ సంతානගත දුක, ඒ කියන්නේ අර අවසානට මුලින් පටන් ගත්තේ තපායන් දුක්ගතින් විනිපාතං සංසාරං ආතිවත්තති කියන තැන ඒ ප්‍රස්තුතය පැහැදිලි කරලා දෙනවානේ පටිච්චසමුප්පාද න්‍යාය බුදුහාමුදුරු භාවිත කරන්නේ. එතකොට අවසානයේ බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ අර ජායේත උපදිනවා ජරාවටපත් වෙනවා මැරෙනවා චුති මේ චුත වෙනවා උපදිනවා කියලා මේ කියන පැනවීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ඔය අන්තිමට කතා කරපේ නාම රූප අර ජාතියේ ඉඳලා අපි වර්තමානයේ අත්විඳින ජරා මරණ වලට පදනම් වෙච්ච ජාති ඉඳලා පල්ලෙහාට පල්ලෙහාට ඒ ප්‍රතික්‍රියාවලිය ගැලපීලා ආවිල්ලා අන්තිමට ඒ නාම රූප විඥාන කියන මෙන්න මේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය තියෙනවා. ඒකට මේ තුළනේ සාංශාරික දුක නිර්මාණ සංතානගත දුක. එතකොට මේ සංතානගත දුකෙහි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක තමයි මෙතනදී ප්‍රත්‍යාකාරයෙන් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අර තණ්හාව එහිදී ලොකු කාර්යභාරයක් සිද්ධ කරන මේ ඔක්කොම දේවල් එක්ක එතකොට අපි අර සමාජගත දුකට ඒ කියන තණ්හාව කොහොමද පදනම් වෙන්නේ කියන කාරණාව බුදුහාමුදුරුවෝ නැද කොටසදී භාවිත කරලා තියෙනවා මේ වේදනාව කියන එක ඔය මේ සංසාරගතව නිර්මාණය වෙන දුකටත් ඒ වගේම සමුදාචාර වශයෙන් මේ කියන ව්‍යවහාරයේ වශයෙන් මේ ජීවත් වෙනකොට ඒ ඇති කර ගන්න අපි ප්‍රශ්න ගැටලු කරදර වලට තණ්හා මුල් වෙන ඒ ඔක්කොම මේ අර වේදනාවත් එක්ක බැඳිලා තියෙන කියන කාරණාව තමයි පැහැදිලි කරලා දෙන්නේ. එක පැත්තකින් සසර දුක පැහැදිලි කරනවා අනිත් පැත්තෙන් අර අපි වර්තමානයේ තුල විවිධ කාරණා මුල් කරගෙන අත්විඳින ප්‍රශ්න වලට ගැටලු වලට හේතුව මොකක්ද කියන එක මූල කාරණාව පැහැදිලි කරලා දෙන ඔය කියන කාරණා දෙක වෙනුවෙන්ම මෙතනදී අර මේ සංහාව සම්බන්ධයේ ඒ ප්‍රත්‍ය උපයෝගී කරගෙන තියෙනවා කියන එක තමයි සාකච්ඡා කළේ එතනදී. ඒ කියන්නේ ඔය දෙආකාරයෙන්ම යම් කිසි ආකාරයකට විමසීමක් කළොත් ඒ දෙආකාරයටම පිළිතුරක් සපයන්න තරම් ඒ තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්නවා. අනිත් කාරණාව තමයි අපි සම්මුදාචාර සමුදාචාර දුකයි කියන්නේ එකක්ද දෙකක්ද? නෑ මේ සමුදාචාර තණ්හාවනේ සමුදාචාර දුක නෙමෙයි තණ්හාව. ඒ කියන්නේ වර්තමූල සසර පැවැත්මට තණ්හාව මුල් වෙනවා. ඒක වර්තමූල භූත තණ්හා කියන නමින් හඳුනාගන්න සමුදාචාර තණ්හා කියලා කියන්නේ මේ හැසිරීම මේ ජීවත් වෙනකොට ඒ අර වස්තු සම්පත් හෙදීම් වශයෙන් හොයපු දේවල් ආරක්ෂා කර ගැනීම ආදී වශයෙන් ඇති කර ගන්න ලබන තණ්හාවට. එතකොට සමුදාචාර තණ්හාව කියන්නේ සමාජගත දුකට හේතු වෙන ඒකට ඒ කියන්නේ සමුදාචාර තණ්හා කියලා කියන අර පැවැත්ම පැවැත්ම විසින් ඇති කර ගන්නාට වස්තු සම්පත් පංචකාම සම්පත් සෙලීම තුළ ගවේෂණය කිරීම තුළ ඒ ඒවත් එක්ක බැඳිලා තියෙන ඒ තණ්හා වාසාව ඇලීම කැමැත්ත කියන එක තමයි ඒ තුලින් විග්‍රහ වෙන්නේ. එතකොට සසර දුක සම්බන්ධව පවත්න තණ්හාවට මොකද්ද කියන්නේ? එතකොට සසර දුකට කියන්නේ ඒක අර මේ අතුවාතුල පැහැදිලි කරගන්න වට්ටමූල භූතං පුරිමතන්න. ඒ කියන්නේ සංසාරයෙන් අපි එනකොට මේ භවයෙන් භවයට බැඳිලා ආපු ඒ සකස් වෙලා ආපු මේ ක්‍රියාවලිය සකස් කරපු සංහාවක් තියෙනවනේ. එහෙම. එතකොට එය පැහැදිලි කරනවා වර්තමූල භූත සංහාව හැටියට. මෙතන පැහැදිලි කරලා දෙනවා අර අර කියපු ප්‍රස්තුතියට අදාළ සමුදාචාර සංහාව හොඳයි මම හිතන්නේ එහෙනම් ඔබ වහන්සේලාට මුකුත් ගැටලුවක් වෙන විශේෂයෙන් අවධානය අපේ අඳුර තෙරුවන් සරණයි සුබෝදෑසන අපේ අඳුර චට්ට සං චට්ට සංගායනා එකේ අපේ අඳුර අටුවාවල විස්තර ටිකක් තියෙනව නේද අර්ථකථන චට්ට සංගායනාවේදී චට්ට සංගායනාවේ අටුවාව සහ ටීකාව කියන මේ දෙකම පරිහරණය කරන්න පුළුවන් සූත්‍රය එකම ආ එහෙ අපේ අඳුර එතකොට ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපේ අඳුර චත්ත සංගායනා කරන මෘදුකාංගයක් තියෙනවා මේ දැන් අද මේ අර සමනය ෆෝන් වලටත් ඒ මෘදුකාංගේ භාගත කරගන්න පුළුවන් Android ෆෝන් එතකොට ඒක අර මේ සංගායනා කියලා Play Store එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න බොහෝ දුරට දිනුම් කරાવી ඒක භාගත කරගත්තා නම් බොහොම පහසුයි මේ මෘදුකතනයකින් වුණා අ අපේ අන්දර ඒකේ ගායනා කරන්න තමයි ඊට අමතරව ඔව් ඒක ඒක ඒක අපේ හඳුනන දැන් අපේ මේ මේ සූත්‍රවල විග්‍රහ වෙන මේ පද මේ අපි අර්ථ දක්වලා අවශ්‍ය පදවල අර්ථ දැක්වීම අටුවාවයි ටීකාවයි දෙකම පෙන්වනවාද ඒක නෑ ඒ කියන්නේ අටුවාව ඕනේ නම් අපිට අටුවාව කියන එක තැනට ගිහිල්ලා අටුවාවට අපි එහෙම නැත්නම් ටීකාව කියන තැනට ගිහිල්ලා මේ නමද දැන් ස්ක්‍රීන් එකේ මොකක් මම ස්ක්‍රීන් එකේ මොකක් නෑ මේ අපේ හන්දර ඉස්සලා මහනිදාන සූත්‍රෙම තමයි පේන්නේ. ඒ කියන්නේ pali.lk එකෙන් ගත්ත මේන් ස්ක්‍රීන් එකමයි පේන්නේ තා. ආ ඒකමයි පෙන්වුම් කරන්නේ. ඔව් නිවුස් නිවුස් ආයකට ගියා නම් හරි අපේ හන්දර. ම්ම් එතකොට නිවුස් ආයකට ගිහිල්ලා එතනින් ඔබ වහන්සේගේ ස්ලයිඩ් එක ෂෝ කරා නම් අපව පේනවා. ස්ලයිඩ් එක ස්ටොප් හරියට තාම දැන් ලෝඩ් වෙනවා දැන් චත්ත සංගමන අතර පිටක ඔව් ඒක පේනවා මේ තාම මේ බ්‍රවුන් කලර් විතර හරි මේක තියෙනව නේද බුක් කියලා එකක් නේ ඔන්නේ ඒ ඒ අපේ අඳුර එතකොට මේ බුක් කියන එකේ ඕපන් කියන එකට ගියාම අවශ්‍ය කරන පොත් ත්‍රිපිටක පොත්ද අටුවාද ටීකාද එහෙම නැත්නම් වෙනත් පාලි සාහිත්‍යත් එක්ක බැඳිච්ච පොත්ද කියන එක හොයන්න පුළුවන් එතකොට අටුවාවට නම් අටුවා ගිහිල්ලා ඒක ක්ලික් කරාම මේ සුත්ත අටුවාද ඒ ඕනම අටුවාවක් ටිකාවක් මෙන්න මේ කියන ක්‍රමයට ඩවුන්ලෝඩ් මේ ඒ කියන්නේ මේ page එකට යන්න පුළුවන්. ඊට අමතරව මෙතන search කියලා තියෙනවා එකක්. ඒ search කියන එක තැනට ගිහිල්ලා අපි පදයක් අපි මොකක් හරි පදයක් අපිට හොයන්න ඕනේ නම්. එතකොට අපි ඒ හොයන පදේ නිවැරදිව මේකේ type කළොත් ඒ පදයට අදාළව තියෙන තැන් ඔක්කොම කිරීමක් කරනවා මේ විදිහට. ආ ඒ එතකොට එතනින් ගෙහුනේ චතු සංගායනාව කියලා කියන ලොකු සේවයක් කරන බුදුකාංගයක්. අපේ මේ භාවිතය කටින් සියල්ලම පහසු කරලා තිනවා ඒක පරිහරණය කරන්න පුරුදු වෙන එක මම හිතන්නේ මේ මට්ටමට එනකොට ඒක ගොඩක් හොඳ දෙයක් සහ පහසු කරන තමන්ගේ අධ්‍යයන අධ්‍යාත්ම ක්‍රියාවලිය. එහේ අපේ අම්මගේ බොහොම පින් අපේ අම්මගේ පෙරවන් සරණයි. මෙතනින් ගියාම ආවශ්‍ය මොනවා හරි අට කතාවෙත් සූත්‍ර තියෙනවනේ ඒවත් අදාළ විදියට කිහිල්ල හොයා ගන්න පුළුවන්. එහෙනම් ලබන සතිය අපි මේ සූත්‍රය නතර වෙච්ච තැන ඉඳලා සාකච්ඡා කරලා අවසන් කරනවා. එතකොට අපේ මිහිරින් වහන්සේලා ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා ඒ ගිහි අපේ ශිෂ්‍ය පිරිස ඔක්කොම ඒ සූත්‍රය ඉතින් ටිකක් හොඳට කියවගෙන ඉන්න. එතකොට තේරුම් ගන්න ප්‍රමාණය සහ ඇති වෙන ප්‍රශ්න निराකරණය කර ගන්න පහසු වෙයි. දේශීලෝම කටයුතු සාර්ථක කර ගන්න දෙනාටම ආශිර්වාද සහ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දිනේ දේශනය අපි මේ විදිහට අවසන් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ සමිනාස් ඉන්නවද? ඔව් මම කියන්න. මොනස දැන් පටිච්ච සමුප්පාදය දැන් අපි දන්න 12 ආකාර ක්‍රමයක් තියෙනවනේ. දැන් මම සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදයෙන්. මේ සිල් ඒ වුණාට මේ තියෙන මහා නිගම සූත්‍රයේ සඳහන් වෙන පටිච්ච සමුප්පාද ඊට වඩා ටිකක් ගැඹුරින් යන වෙනස්ම ආකාරයක් තියෙනවනේ සමිනාන්ත. පටිච්චසමුපාද දේශනාව ගැඹුරුයි මෑනේ. දැන් අපි ඔය ප්‍රත්‍යාකාරයෙන් නිකන් අර මතු පිටින් ගත්ත දලදහසක් තුළ ඉඳගෙනනේ අපි පටිච්චසමුපාදයේ තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට අර මේ දේශනා කරන්න උකටදී වෙච්ච තැනක් කියන්නේ මිනිස්සුන්ට මේ ඉලක්පච්චේ අපහසුයි කියන එක. මෙතනදිත් මම මෑනේ මම පැහැදිලි කරලා දුන්නේ අර අංග 9ක් තිබ්බට අර මගහැරලා තියෙන අංග 3 අතරම තියෙනවා කියන එක. එතකොට මේක ආපහු මේ මේ රෙකෝඩ් එක මම හිතන්නේ YouTube එකේ වෙනම අර Oriental History කියන අර මේ ප්‍රාචීන භාෂෝපකරණ සමාගමේ ඒගොල්ලොන්ගේ YouTube නාලිකාවේ ඒ channel එකේ මේ මේ වීඩියෝස් තියෙනවා. එතකොට මෑණියන්ට පුළුවන් ආපහු ඒක පොඩ්ඩක් YouTube එකේ ආපහු බලන්න බලලා මොනවා හරි ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්න සහ තවත් ගැටලුවක් තියෙනවා නම් ලබන සතියේ ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන්න අවකාශ තියෙනවා. ඒ කියන්නේ අර මෙතන නමයක් හැටියට තිබ්බට අර අවිද්‍යාව කියන එක අපි මුලින්ම පැහැදිලි කරලා දුන්නේ ඒකයි අවිද්‍යාව කියන එකම තමයි අර මේ සංසාර දුකට මුල. ඒ නිසා ඒක අපහු නැවත ආනන්ද මහරහතන් ආනන්ද හැඳුරුවන්ට දේශනා කිරීමේ මූලික අවශ්‍යතාවක් හැටියට බුදුහාමුදුරුවෝ හඳුනා ගත්තේ නැතුවද මොකද ඒ අවිද්‍යාව නිසාම තමයි අපායන් දුක්ගතින් විනිපාතං සංතරණාති කාරණේ සිද්ධ වෙන්නේ. ඊළඟට ඔව් මෑණියෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ ටිකක් ගැඹුරු බවක් දැනුණා මම මේ කන්තිය සම්පූර්ණ පාඩම් කළා කියලා ඉවරයි. ඊළඟට අර ඔව්. හොඳයි ඒ විදිහට අධ්‍යයනය කිරීමක් කරන්න මෑණියෝ. එතකොට ඔය තියෙන තියෙන ගැටලු සහ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒව තවදුරටත් නිරාකරණය වීම සිද්ධ වෙයි. අවශ්‍ය වෙන්නේ මට ජීවිතේට ගොඩක් අවශ්‍යයි. මම ගොඩක් කැමති සූත්‍රයක් ඒකයි පටිච්චසමුප්පාදේ. ඒ නිසා මම ජීවිතේට කල්පනා ගොඩක් මේක අහන්න ස්වාමීන් වහන්සේ ගොඩාක් හොඳට පැහැදිලිව දේශනාව කරනවා. ගතිය. හොඳයි මෑණියෝ, තරන් සරණයි. තරන් සරණයි.